අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 64 වෙනි අපේ භාවනා වැඩපිළිවෙලේ තුන්වෙනි දවසේ ධම්මත වශයෙන් පෙබරවාරි මාසේ 19 වෙනිදා අපි මේ වෙලාව ලබා ගන්න බලාපොරොත්තු වෙන කාලසටහනේ ධර්ම දේශනා පැය සඳහායි. ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු.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 මේ වැඩ මේ භාවනා වැඩමුළුවේ ධර්මදේශනා මාලාවේ ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගත්තේ මහා ශුන්්‍යත සූත්‍රය කියලා. එහෙම නැත්නම් අපි මේ ඉගෙන ගන්න හදන්නේ ශුන්්‍යතා විහෙරණේ නැත්නම් ශුන්්‍යතා පරිසංවිත දේශනාවක් සම්බන්ධවයි. ඉතින් මුල් දවස් දෙකේම වගේ අපි තේරුම් ගත්ත පරිදි මේක අපි සාමාන්‍ය බණකට අහන එදින්දා විවහාරයේ පවතින වචනයක් නෙවෙයි ගාක් අපේ විවහාරෙන් ඈත් වෙච්ච එහෙම නැත්නම් කොන් වෙච්ච එහෙම නැත්නම් අව탁සිරටපත් වෙච්ච වචනයක් මේ ශූන්‍යතාවය නමුත් බෞද්ධයා අකමැත්තෙන් නමුත් පිළිගන්න මේ සංස්කාර ධර්ම පිළිබඳ ත්‍රිලක්ෂණය කවුරුත් අකමැති නමුත් ගෞරව කරනවා අනිත්‍යත්වයට දුක්ඛත්වයට අනාත්මත්වයට ඒක වුණත් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය කියන එක වුණත් අපි මේ බෞද්ධයන් වශයෙන් පිළිගත්තට ලංකාව වගේ ආසියාකර රටක ඒක බටහිර තාක්ෂණයේ තියෙන බටහිර දියුණු රටවල් වල ඒකවත් පිළිගන්න ලෑස්ති නැහැ. යම් ප්‍රමාණයකට අනිත්‍යත්වය භෞතික විද්‍යාව විසින් ඔප්පු කරලා තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ මේ දුක ඒ තාක්ෂණයේ වැරද්දක් සංවිධානයේ වැරද්දක් මේක නැති කරන්න පුළුවන් කියලා. ඒ ඒගොල්ලෝ දිගටම දේශපාලන ආර්ථික සමාජික සංවිධාන ඇති කරනවා මේ දුක නැති කරන්න එක පුළුවන් දෙයක් කියලා. ඒ වගේම ඒගොල්ලෝ හිතනවා මේ ස්වභාව ධර්මය එහෙම නැත්නම් මේ අපේ ජීවිතය එහෙම නැත්නම් මේ ලෝකය අපට පාලනය කරන්න පුළුවන් ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් වශයේ පාත්තන්න පුළුවන් කියලා. ඒ නිසා දිගටම સંદર્ભය යන්නේ මේක අනිත්‍ය වුණාට ඒක සුඛයට හරවන්න පුළුවන් ආත්මගතයකට ආණ්ඩු මට්ටු කරගන්න පුළුවන් කියන தත්ත්වයක්. ඒ නිසා අමාරුයි මේ ශුන්්‍යතා සූත්‍රයක් බටහිර රටක කියලා දෙන්න ඒ විතරක් නෙවෙයි ලංකාවෙත් අමාරුයි. ලංකාවේ කියලා දෙන්න ගියත් අපි අනිච්චන් දුක්ඛං අනත්තං කියලා ස්ටේකෝපි බිම වැඩිච්ච වෙලාම නම් කියනවා තමයි. අච අනිච්ඡං කියන මැටි කලේ කැඩිච්චාම අනිච්ඡං දුක්ඛං අනත්තං කිව්වට නමුත් කෙරුවා වෙන්නම් එහෙම පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට එක දේශනයක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි දේශන රාශියක් පවත්වන්න ඕනේ මේ අදහස තේරුම් ගන්න. ඒ ශූන්‍යතා පරිසංයුත දේශනා නිබ්බාන පරිසංයුත දේශනා ඊටමත් ගම්භීර බව සර්වචනාන්තේ වැඩ ඉන්න කාලෙම තීරණ අරගෙන උන්වහන්සේ දේශනා කළ තියෙනවා සාන්ත සාසනාන්තරස් දාහනේ වෙනකොට ඉස්සල්ලාම මිනිස්සුෝ මේක අමතක කරනවා කියන්නේ. ශුන්‍යතා පරිසංයුත දේශනා නිබ්බාන පරිසංයුත දේශනා. මේ ශුන්‍යතාව කියන වචනේ වැටෙන්නේ අනාත්මතාවය කියන ධර්මයේ මත. සර්වචන්නාංශිකී සූත්‍ර පිටකයේ අනාත්මය පෙන්වන්න හදන වෙලාවට උන්වහන්සේ පర్యాయ වචන හරහා සමාන අර්ථ දැක්වීම හරහා මේ අනාත්මතාවය අපිට මූලධර්ම වශයෙන් එහෙම නැත්නම් සූත්‍රමය වශයෙන් දැන ගැනීමට උදව් කරනකොට අනාත්මත්වය පැතිකඩ පහකින් පෙන්වනවා. ශුඤ්‍යතෝ රිත්තතෝ තුච්ඡතෝ අනත්තතෝ පරතෝ කිය. ඒ කියන්නේ අපි මේ මේ ජීවිතයේ හරයක් තියෙනවා කියලා කියනවනම් එහෙම නැත්නම් මේකේ ගතයොත්තක් කියලා තියෙනවනම් ඒ තියෙන එක තුච්චයි කියලා කියනවා. එහෙම එහෙම ගන්න මේකේ දෙයක් ඇත්තේ නැහැ. ඒ ਸਰවඥතා ඥාණය කියන්නේ. රිද්දයි කියලා කියනවා ඒකෙන් හිස් කියලා කියනවා. ශුන්‍යයි කියලා කියන්නේ නැත් නැස්චාර්තේ නැහැ කියන එකයි. අනාත්මයි කියලා කියන්නේ ආත්මසාරයක් නැහැ මේකේ. ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් මම මේ කිය ගන්න පුළුවන් ගතියක් නැහැ. පරතෝ මේක අනුන්ට අයිති දෙයක්. මේ අනුන්ගේ දෙයක් ණයට අරගෙන තමයි අපි මේ විශාල වශයෙන් මම මේ මාගේ කියාගෙන අවසානයේ ඒක Taman කියන දෙයට හිටින් නැති වෙච්චාම දුකටපත් වෙලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඇති කරනවා. ඒ නිසා මේ සූත්‍රය අපි ඊයේ ඉදිරිපත් කරගත්ත සරුවත් චාන්සිය සඳහන් කරනවා නාහම්බික්කවේ ඒකං රූපම්පි සමනුපස්සාමි මානි මට මේ සර්වඥතා ඥාණයට වැටෙනවා මේ ලෝකේ එකම රූප ධර්මයක්වත් නැහැ යතාරස්ත රතස්ස යතාබිරතස්ස ඒ රූපේට කැමැති ඒ රූපේ අභිරමණය කරන කෙනාට රූපය වෙනස් බවටපත් වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපදාන නැති රූපයක් ලෝකෙනි. මොන දේවල් වල ගත්තොත් අපි ඒ රූප කියලා රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වල ඒව බදා ගන්න ගතියක් අභිරමණය කරන ගතියක් මිනිස්යා තුල තියෙනවා වැඩියෙන් අල්ලගත්ත එකනා වැඩියෙන් බදාගත් එකනා පොහොසත් කියලා කියනවා ඒකයි අද තියෙන රටේ ආර්ථිකයේ මයින ක්‍රමය දල ජාතික නිෂ්පාදනය සහ ඒකබුද්ධල ආදායම. නමුත් බැලුවොත් ඒ දල ජාතික නිෂ්පාදනය වැඩි වෙන්න වැඩි වෙන්න ඒකබුද්ධල නිෂ්පාදනය ආදායම වැඩි වෙන්න වැඩි වෙන්න සුබ සාධනයක් හෝ අත්ත කුසලයක් හෝ Taman කෙරේ අනුකම්පාවක් සැපක් සතුටක් වැඩි වෙන ගතියක් පේන්නේ නැහැ. ඒ නිසා භූතානේ කියන රට දල ජාතික සතුට කියලා අලුතින් උපමානයක් දීලා තියෙනවා අපි කොච්චර සතුටින් ඉන්නවද කියලා බලන්න. දැන් UN එකත් එක්සත් ජාතීන්ගේ සංගමයත් දල ජාතික සතුට දල ජාතික ආදායම වෙනුවට බාර ගන්න තියෙනවා. මොකද මේ ආදායම වැටුණාට සත්‍ය ප්‍රදෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා අපි බදාගන්නේ මේ සතුට සඳහා රූප. ඒ රූප අපි කියන දේ අහන්නේ ඒව වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ බදාගත් එක්කනට ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඇති කරනවා. එහෙම නොකරන රූපයක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ නිසා ඒ රූප දිහා හෝ නාම දිහා මේ කියන තුච්ච විදියට මේ කියන රිත්ත විදියට මේ කියන ශුන්‍ය විදියට මේකට අනාත්ම විදියට මේක පර අනුන්ගේ දෙයක් විදියට බලන් ඉගෙන ගැනීමයි අපි මේ භාවනාවක් කරා නැත්නම් ත්‍රිලක්ෂණය හරහා ශුන්‍යතා දර්ශනය හරහා නිබ්බාන පටසංගිත දේශනා හරහා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක කොච්චරක් සාර්ථකත්වයක් විතර කෙනෙක් බාර ගන්නේ නැද්ද කියන එක සම්පූර්ණ විවෘත ප්‍රශ්නයක්. ඉතින් ඒ සඳහා සරුවචන් වහන්සේ ඊයේ වෙනකොට ඊ අපේ දේශනාදී දැනගත්ත විදිහට සරුවචන් වහන්සේ මේකේ හිස් බව, තුච්ච බව, රිත්ත බව, ශූන්‍ය බව, අනුන්ගේ දෙයක් බව හොඳට සරුවචිතා ඥාණය ලැබෙන වෙලාවේදී තේරුම් අරගෙන උන්වහන්සේ ඒකට ගැළපෙන විදිහට විවේකනින්නම් විවේකපෝණං විවේකපබ්බහාරං කියන විදිහට විවේකයට බර වෙලා විවේකයේ ප්‍රවණතාවය ඇතුව විවිධයට නතු වෙලා ඒකෝ තනි වෙලා ඒ තමන් කරා පැමිණෙන අයට ඒ විවේකයේ වටිනාකම කියලා දෙනවා. විවේකයක් අනුයයම විවේකයේ ප්‍රවණතාවේ විවේකයට බර වීම ඒ වගේම හුදකලා වීම ඒකලා එහෙම නැතු වෙන්නේ වීම සඳහා අපි මේ ජීවිතයට ඉස්සරහින් තියාගෙන ඉන්න ධර්ම වලට සරුවචනාංශය සඳහන් කරන්නේ ආසවට්ඨානීය ධර්ම කියලා. ආසවට්ඨානීය ධර්ම නිසයි අපි මේ මැරෙන්නේ. අපි මේ කඹරන්නේ. අපි මේ පහඳින්නේ. අපි මේ දිව දික් කරගෙන එළියට යන්නේ ආසවට්ඨානීය ධර්ම කෙරෙහි බුදුචානන්සේ ආසවට්ඨානීය ධර්මයෙන් වෙන්වීම සඳහා බණ කියනවා. ඒවට කියන්නේ ශූන්‍යතා පරිසංයුත දේශනා, නිබ්බාන පරිසංයුත දේශනා ඉතින් ඒ ආසවට්ටහනීය ධර්ම මොනවද කියලා කිව්වොත් ආසවට්ටහන කියන වචනේ කියන්නේ එක තැන ටැග් ගහනවායි කියන එකයි. එක තැන පල් වෙනවායි කියන එකයි. එක තැන සුලිය වගේ කරකැවෙනවායි කියන එකයි. ආසවට්ටහනීය ධර්ම හතරක් භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. යම් කිසි කෙනෙකුට ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඒක සඳහා ලාභ සත්කාර මහාන්තතාවය කියලා එක ආසවට්ටානීය ධර්මයක්. දෙක බහුසුත භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න එක තන කරකවෙන්න පටන් ගන්නවා තමන්ගේ විවේකේ නැති වෙනවා. ඒ පැවිදි වෙලා වස්කාන වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටානීය ධර්මයක් වෙනවා. අපේක්ෂාවල් වැඩි වෙනවා, වැඳුම් පිදුම් බලාපොරොත්තු වෙනවා. එතකොටත් ඒක තමන්ටම භාවනා දියුණුවට විවේකයට බාධාවක් වෙනවා. යසයිසුරු ගෝල බාලය වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටහණයක් වෙනවා. ඒක නිසා ඒ වගේ තියෙන ආසවට්ටහණී ධර්ම දැනගෙන කටයුතු කළොත් එයාගේ මහානකම විවේක නින්නම් විවේක පෝණම් විවේක පබ්බාරම් කියන විදිහට විවේකයට නතු වෙච්ච විවේකයට බාර වෙච්ච විවේකයට එල්බ ගත්තා වූ විවේකයට නිම්න වුණා වූ ඒක එකලා බවක් ගත කරන්න පුළුවන් ආශවට්ටහනේ ධර්ම එනකොට ඒකෙන් මෑත් වෙලා ජීවත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ තමන් කරා වේත පැමිණෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහාමාත්‍ය තීත්‍ය තීත්‍ය ශාවකයන්ට කියනවා කවුරු කෙනෙක් කැමති නම් තමන් වහන්සේගේ ගෝලයෝ කියාගෙන හෝ කමන්න භික්ෂුවක් භික්ෂුණියක් එසා උපාසක උපාසිකාවක් ආවොත් රජ කෙනෙක් කැමතිවරයෙක් ආවොත් අන්‍ය තීර්ථකෙක් අන්‍ය තීර්ථක ශාවකෙක් ආවොත් එයාට ওই බණ තමයි කියන්නේ ඉතින් එතකොට කෙනෙකුට බුදුන් කරා පැමිණෙන කෙනෙකුට මේ බණ කියනකොට බුදුජානස කියනවා ඒ නිසා ආනන්ද අපේ භික්ෂුන් වහන්සේලා දැනගන්න ඕනේ තමන්ගේ ජීවිතය බුලුවන් තරම් විවේකයට බාර කරලා ගෙනියන්න බුලුවන් තරම් විවේකයට නිම්න වෙලා ගෙනියන්න විවේක ප්‍රවණ කරගෙන ගෙනියන්න විවේකයේ එල්බගෙන ගත කරන ජීවිතයක් ගතකරනද එතකොට යාට අභ්‍යන්තර මේ ශූන්‍යතාවය එළඹ වාසය කරගන්න පුළුවන් වෙනවා නැත්නම් ශුන්‍ය විහරණයකට ශුන්‍යත ශුන්‍යතා විහරණයකට යන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ මේ මඳුන්වාදීමෙන් පස්සේ ශුන්‍යතා විහරණය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ නීවරණ ධර්මයන්ගෙන් තොර එනතන් කායි විවේකයට පස්සේ හම්බෙන චිත්ත විවේකය. දැන් විශේෂයෙන් මේක භාවනාවට පෙළඹිලා වාසය කරන අය දන්නවා. හරි අමාරුවකින් ගොඩාක් සැලසුමකින් අපි මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙනවා. නේවාසික භාවනා වැඩමුළුවකට. ඇවිල්ලා අපි කාය විවේකයේ ලබනවා. ගණ්‍යා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව මේ ගත කරාට හිත එකලස් වෙන්නේ හිත নানা විදිහට අතීතයට දුවනවා අනාගතයට දුවනවා එතන දුවනවා අනික් ගැන දුවනවා අනික් අය ගැන දුවනවා එතකොට මේ නීවරණ ධර්මයෙන් පෙලෙන්න පටන් ගන්නවා පෙලෙනකොට එලවත් නැහැ මෙලවත් නැති ජීවිතයක් තියෙන. gedara hitiyana bat kalarata budiyannawat tibba. මේට රැට කන්න දෙන්නෙත් නැහැ. භාවනා හරියන්නෙත් නැහැ. බඩේ දැවිල්ලයි මොනම විදියක්වත් කරගන්න බැරි වෙනවා. එතකොට චිත්ත විවේකය වෙනසක් නැත්තරම් අපහසුවටපත් වෙනවා. ඉතින් ඒ නිසා අර ගෙතරින් වෙන්වීම, ගණ්‍යා කෙරෙන් වෙන්වීම, කුලයා කෙරෙන් වෙන්වීම මුදුන්පත් කරගන්න ඕනේ නම් මෙහිදී චිත්ත විවේකයේ ඉපදීම පිළිබඳව කමට හංගන්න ඕනේ භාවනා භාවනා කරන්න ඕනේ සක්මන් කරන්න ඕනේ පරියංක කරන්න ඕනේ ආන්නේ වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ විස්තර කරලා මෙතන නම් විස්තර වෙන්නේ මේ සූත්‍රයේ යම් වෙලාවක එහෙමේ නන්නත්තර වෙන කාමච්ඡන්දේ කියන හිත වෙනුවට Taman ඉදිරිපත් කරගත්තා වූ එකම අරමුණක හිත එකලස් වීම සිද්ධ වුණොත් ඒකට ඒකෝදි භාවය කියලා කියනවා ඒකාග්‍ර වීම කියලා කියනවා සමාධිය කියලා කියනවා එතකොට තමයි තේරෙනවා මෙතුආකල් විවිධ අරමුණු දිගේ දුවපු හිත දැන් ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් නැත්නම් ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් සමහර වෙලාවල් වලට ඒක අරමුණ හිටිනවා අපි මෙහිදී ඒක අරමුණ කියන එක නිර්වචනය කරේ කාගේ පොදු දැනගැනීම සඳහා ආනපන හිටිනවයි කියලා ගමු ඒ වගේම ඉඳගෙන ඉන්නකොට ඒ එක අරමුණු තියාගන්න උත්සාහ කරන යෝගාවචරයට අවුව සැරපෑවුවත් හරියට කේන්ති යනවා. ඕනට දෙසීතල වුණොත් කේන්ති වෙනවා. බඩගිනිනකොට කේන්ති යනවා. සද්දයක් ඇහෙනකොට කේන්ති යනවා. වේදනාවක් එනකොට කේන්ති යනවා. මෙච්චර මහන්සිල මම කරගෙන ආවට මොකද මේකට බාධාවල් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා කවදාහකත් යාට ඒ කේන්තිය නුරුස්නා ගතිය, පැහැෙන ගතිය තියෙන තාකල් භාවනාව එකලස් බවක් ඉන්න බෑ. ඒ නිසා යම් වෙලාවක හිත එක අරමුණේ ඩිංගිත්තක් හිටින්න පටන් ගත්තාම ඒකෝදි භාවයට යන්න පටන් ගත්තාම පුංචි ප්‍රීතියක් මෝදු වෙන්න පටන් අර ගන්නවා මම මේ ගත්ත භාවනාව යම් යම් ප්‍රතිඵල තියෙනවා ඒ නිසා මට මේ භාවනා අරමුණේ හිත එකලස් වීම නිසා ඒ වෙනදා කරදර කරන හිත පීඩා දෙන බෘෂ්ණා ගති නැති චිත්තක්ෂණ හම්බ වෙනවා. ඒක සමාලාට පොඩි ප්‍රීතියක් විදියට ප්‍රමෝදයක් විදියට මෝදු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තියෙන සාකල් දන්නවා ද්වේෂයේ හිතේ නැහැ කියලා. ඊට පස්සේ අරමුණ අපි මෙනෙහි කරමින් ඉන්න තාක්කල් ආස්වාසිය ආස්වාස වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් සක්මන් කරනකොට මේක වම වම වශයෙන් දකුණ දකුණ වශයෙන් අර නිදිමත ගතිය, කඩෙත්තු ගතිය එන්නේ නැහැ. මෙනෙහි කිරීම අඩු වුණොත් විතක්කේ අඩු වුණොත් කඩਿੱතු ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් යා දන්නවා ඒ නිසා කඩਿੱතු ගතිය එනවනම් මම මේක මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට ඒ නිදිමතට කඩਿੱතු වෙන චීන මිද්‍ය අඩු වෙනවයි කියලා. මොකද අද දවල් අපි ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරා සමාලාට හිත සක්මනේදී පවා මේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැති වෙච්ච ගමන් හිත හිටගෙන නිඳට යනවා. ඒ හිතා ගන්නවත් බෑ. මොකද අපි මේ අවදියෙන් ඉන්නේ කාමච්ඡන්දේ නිසායි. අපි මේ හිත අවදි කරගෙන ඉන්නේ ද්වේෂය තියෙන නිසායි. යම් වෙලාවක මේ කකුල් දෙක නැති වුණොත් කනපුවක් වගේ ඩොග් ගාලා වැටෙනවා. වැටෙන්නේ නිින්ද තමයි. ඒක නිසා අපි උත්සාහ කරලා මොන හරි ප්‍රයත්නකින් කාමච්ඡන්ද ව්‍යාපාද අයින් කරපු ගමන් මේ හිත පුදුම විදියට ඒක නිදි බෙහෙත් පෙත්තක් වගේ වෙනවා. ඉතින් සක්මන් කරනකොටත් දෙජිමත එනවයි කියනකොට හිතා ගන්න පුළුවන් මොන තරම් මේක බලවත්ද කියලා. ඉතින් මේ යෝගාවචරය ඊට පස්සේ ඔක්කොම සියල්ල හම්බෙලා තියෙන දැන්. භාවනා කරුණත්‍යතානුත් හම්බෙලා, කමඨානුත් හම්බෙලා, ඉඳගෙන ඉඳත් හම්බෙලා, සක්මන් මළුවත් හම්බෙලා. කාම ඡන්දයක් නැහැ, නීවරණ ව්‍යාපාදයක් නැහැ. නිින්දට එන. ඉතින් මේ වෙලාව නිදාගත්තයි කියලා කියන්නේ අර හම්බෙච්ච සියලු ක්ෂණ සම්පත්තිය ගංගා වතුර ගියා වගේ. ගසාගෙන ගියා වගේ. ඉතින් ඒකට විතක්කේ යොදලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මේ නිින්දත් අපි මාරු කරගත්තොත් ඊට ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච අතීතය ගැන තැවෙනවා. මේ හිතේ වර්තමානයේ එකලසක් දීපු ගමන් අර පරණ account balance එක එන්න පටන් ගන්නවා. විවේක වෙනකොටම වෙච්ච දේවල් පිළිබඳව නැවත කල්පනා වෙනවා. ඒක උපමා කරන්න තියෙන්නේ වමාරා කෑමක් කියන. අපි දන්නවා හරක් දවස් 30 කාලා කාලා කාලා ගොම්මන් වෙලාවට ගිහලා රෑ 30 වමාරා කනවා. ඒකේ උගේ හැටි. රෝමන්තිකයන්ගේ හැටි. මිනිස්සුත් එහෙමයි විවේක වෙච්ච ගමන් පරණ කුණු කන්දලයක් ඔලුවට ගන්නවා. අර හරක වමාර කරනවා වගේ. ඉතින් ඕක හපහපා ඉන්න එක තමයි මිනිස්සයාගේ වැඩි. ඉතින් එයා දන්නේ නැහැ ඒකෙන් වෙන්නේ මේ වර්තමාන මොහොතේ කෙලසෙන එකයි තේරුමක් නැති දුක් ගෙනවිල්ලක් ගන්න කියලා. ඉතින් ආට සිද්ධ වෙනවා මේ අතීතය පිළිබඳව උද්ද කුක්කුච්චයත් අනාගතය පිළිබඳව උද්දච්චයත් නැති කිරීම සඳහා වර්තමාන මොහොතේ සුඛය කියන එක. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න සැප. වර්තමාන මොහොතක යම් තැනක යම් ඉරියව්වක ඉන්නකොට ඒ ඉරියව්ව සුඛ නම් අතීත අනාගතයට දුවන්න ඕනකම නැහැ. නමුත් මේකේ සුඛයක් නැත්නම් කටුකොහලක් නම් කටුබෙරයක් නම් කුරුසෙත් කියලා ඇන ගැහුවා වගේ නම් ඉරියව්ව සැප පහසුකමක් නැත්නම් ඉතින් මේක නන්නත්තර වෙනවා. මොකද භාවනා කරන සමහර විටක යෝගාවචරයට ওই කියන සුඛය ආස්වාද ප්‍රසවාස හොඳට මුණ දාගෙනනකොට ලැබෙනවා. ඊට පස්සේ විචිකිච්ඡාව කියලා සැකයක් එන්න පටන් ගන්නවා. ඒක හරි පුදුම දෙයක්. භාවනා ලෝකේ විචිකිච්ඡාව ඉන්නේ හුඟක් වෙලාවට භාවනා හරියනකොට සැක කරන්න පටන් ගන්නවා හරිද වැරදිද කියලා. ඉතින් ඊට පස්සේ අර ගිය ගමන ඔක්කොම ඉවරයි. මේ සැකය මේ මනුස්සයා හිතපු තැනින් අල්ල වීසි කළා දාන. gedara dorwal වල සැකේ ආපු කට්ටිය තමයි දික්කසාද වෙන්නේ. කොච්චර දික්කසාද වෙනවද කියන එක කොළඹ කට්ටිය දන්නවා. ඒ ඒ ඇත්තටම දුස්චරිත නිසාම නෙවෙයි සැකේ. ඊට පස්සේ ඉතින් ආය කැඩෙන දිගේ හේවනල්ලත් ඇදලා වෙන්නේ කොච්චර කරුවත් හැකම තමයි. ඒ නිසා මේක පුදුමාකාර හෝනියන් චෛතසිකයක්. හොඳ දෙයට සැක කරනවා. ඉතින් බුදුරජාණන් සඳහන් කළා තියෙනවා විතක්ක විචාර බුද්ධිය තියෙනවා නම් තමයි මේ අරමුණේ ඉන්නේ හොඳට අරමුණු රස දන්නවනම් විමසන්න ඕනේ. යාට ඊට පස්සේ සැකයක් නැහැ මේක හීනයක්ද මේක හොඳක්ද නරකක්ද හොඳට ආස්වාසිය කියන්නේ මේකයි කියලා හොඳට විමසුම් කරලා කියන්න පුළුවන්. ආස්වාසිය කියන්නේ මේකයි කියලා කියන්න පුළුවන්. මෙන්න මේ නරක කරුණු පහ වෙනුවට මේ ධානාංග පහ පැමිණීම අපි කියන්නේ සමත පළවෙනි ධානය කියලා. ඉතින් ඒක නිසා මම ඊයේ කිව්වේ ඒකයි මම මේ මේ සමත භාවනාවට මේ පක්ෂව කතා කරනවා නෙමෙයි මේ සූත්‍රයේ තියෙන කොටස නමුත් අපි ඊයේත් මතක් කරා මේක විපස්සනා කරනකොටත් Tamanට මේකේ කොටස් කොටස් වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. එතකොට Tamanට දැනගන්න පුළුවන් අර මෙතෙක් කල සංසාරේ වද දෙමින් තිබුණු නීවරණ දැන් తాවකාලිකව අයින් වෙච්ච නිසායි මට මේ වරින් වර මේ විතක්කේ බුද්ධි විඳින්න පුළුවන්නේ, ਵਿਚාරය විමසුන්න ඕන බුද්ධි විඳින්න පුළුවන්නේ, ප්‍රීති සුඛ එකග්ගතා එන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම ලකූ වෙනසක් ජීවිතයකට, සංසාරෙට, එහෙම නැත්නම් භවයට එහෙම නැත්නම් මුළු සත්ත්ව ප්‍රජාවටම මේ එක්කෙනෙක් හරි මේ තියෙන චිත්ත විවේකයක් ලබන්න පුළුවන් මෙච්චර සංකර ලෝකෙ මෙච්චර කාමීත්‍යචාරය කරන ලෝකෙ මෙච්චර සතුම් මරන ලෝකෙ ලබන්න පුළුවන්. එතකොට එයාට හම්බ වෙන්න පටන් අර ගන්නවා ඒ දිනදා ජීවිතයේදී අපි ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ලබන සැප වෙනුවට රූපයෙන් ලබන සැප වෙනුවට අරූපී වූ නිර්ාමිෂ වූ සුඛයක් ලබනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාට තේරෙනවා දැන් මගේ ආධ්‍යාත්මික ජීවිතේ ගමනක් තියෙනවායි කියලා. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පෙරපින් කරලා තියෙනවායි කියලා මේ හොඳ සම්දිස්ථානයක්. ඉතින් අපිට මේක පරීක්ෂා කරගන්නවත් බැරි වෙලා මේක උරගා බලා ගන්න බැරි වුණොත් හරි පොඩි වෙනසයි තියෙන තිරසනෙක් සහ මේ මනුස්සයත් අතර. මේ ධානා සුඛයක් අත්විඳපු නැති මිනිස්සයයි තිරසනයි අතර වැඩි ලොකු වෙනසක් නැහැ. ඒ දෙකොල්ලම එකම දේ කරන්නේ. ආහාර නිද්‍රා භය මේතුනංච නරාණමේතම් පශුර් සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශුර් සමාන කියලා බුදුජානන්සේ පස්සේ පහළ වෙච්ච ශ්ලෝක කාර්යය කියනවා ආහාර නිද්‍රා භය මේතුන දවස පුරාම ආහාර ගවේෂණය ඒ වගේම නිින්දට සුවපහසු තැනක් හදාගන්න එක බිලක් හරි බෙනයක් හරි ගයක් හරි නිදන කාමරයක් හරි මෛතුන ධර්මයේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතු කරන ಜಾතිය බෝ කිරීම සහ ආහාර නිද්‍රා භය බය නිසා අපි විවිධාකාර සත්තු කරන්න විවිධ හැඩතල හදා ගන්නවා ස්වභාවික වර්ණය හරහා මනුෂ්‍ය විවිධ ආයුධ හොයනවා ආහාරසගන ඔය හතර නරාණමේතම් පශුර් සමානන් නරයටයි හරකටයි දෙකටම එකයි පශු කියලා කියන්නේ සෑම සත්වයන්ම තියෙන පොදු නමක් මනුෂ්‍යයි සතයි ජීවත් වෙන හැම කෙනාම ওই හතරට තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. ආහාර, නිද්‍රා, බය, මෛතුනේ. ධර්මේන තේෂා මදිකෝ විශේෂා. මිනිස්යාට විතරක් විශේෂ කරලා ධර්මයක් තියෙනවා. සරුවචනාංශයට ලෝකෙ පහළ වෙනවා. ධර්ම ප්‍රකාශ කරනවා. යනෝගත කරන සංඝයා ඉන්නවා. යනෝ සිල්ලත් වෙනවා. මේවට අපි කියනවා ධර්ම කියලා. ධර්මේන හීන. එවැනි වටිනා ධර්මයකින් යම් කෙනෙක් හීනන පශුර් සමාන හරකෙක් වගේ තමයි කියන්නේ. කිසි වෙනසක් නැහැ. මොකද ඌත් කරන්නේ ඒ ටිකම තමයි. තිරසනත් කරන්නේ ඒ ටික, මනුස්සයත් කරන්නේ ඒ ටික. මනුස්සයර දෙන සුවිශේෂත්වය තමයි ධර්මය. භාවනා ලෝක පැත්තෙන් බලනකොට සංදිස්ථානය තමයි මේ භාවනාවක් කරලා හිත ඒකලස් වීම. භාවනාවක් කරලා හිත ඒකෝදි භාවයටපත්. භාවනා කළා හිත ඒකාග්‍ර වේ. භාවනා කළා හිත සමාධියකට යන. භාවනා කළා හිත සමතයකටපත් වීම. ඉතින් මේක හරිය වැදගත් තමන්ට පෙරපින් කරලා තියෙනවද වැඩේ හරියද කියලා කියන්නේ. නමුත් ප්‍රථම ධානයේ එච්චරම ලොකු ජයග්‍රහණයක් වෙන්නේ නැහැ ප්‍රථම ධානයේ පැයක් ඉන්න පුළුවන් කෙනාට. පැයක් ඉන්නකොට තේිනවා ඒක හමාර වේගන යනකොට ඒක ඇතුලේ පහු පහු වෙනකොට වැඩි කොහු කොහු වෙනවා වගේ ඕකේ අඩුපාඩුකම් පේනවා. විපස්සනා භාවනා කරන එකනට වුණත් අරමුණේ හොඳට එකලස් වුණාට පස්සේ කියනවා මේ ගත්ත සමාධිය විනාඩි දෙක තුනක් මදි. පැය භාගයක් පැයක් එකහමාරක් තියන්න කියලා. ආන්න එතකොට ඒකේ නිමාව ඒ ලැබිච්ච සමාධියේ නිමාවට යන්නේ මොකෙන්ද? ආන්න එතන යාට කමඨාණක් හම්බ වෙනවා. මෙච්චර අමාරුවෙන් උපයා ගන්නාලාද මේ සමත සමාධිය නැත්නම් විපස්සනා සමාධිය මේ කෝදි භාවය මේ ඒකාග්‍ර භාවය ඒ කාලේ ඉවර වෙනකොට එපා වෙන ගතියකට එනවා. එපා වෙන්නේ අර ඒකේ තියෙන විතක්ක ਵਿਚාර කියලා අර මෙතෙක් උදව් කරපු චෛසික ටිකක්. ඒකක් කාර වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ ආය නිවර්ණ වලට අදිනවා. එතකොට මේ යෝගාවචරය ශූන්‍යතා දර්ශනය අනුවම ඒකේ තියෙන යම් ධානාංග කොටසක් හලලා අතහැරලා ගෙවම් කරලා දීලා දාලා දෙවෙනි ධානයට යනකොට මේ දානේදී කරන්න වගේ අතහැරීමක් කරනවා. අතෙන්දී දානේදී දෙන්නේ දස දාන වස්තු. අන්නපානං ගරං වත්තම් මාලායවත්ත මාලායාන ආදී කියනට කැම වීම ඉඳුන් හිටුන් මල් ගඳ විලුන් අපි දන් දෙනවා. දැන් මෙතන පළවෙනි ධ්‍යාන දා දෙවෙනි ධ්‍යානට යනකොට තමන් උපයාස පයා ගන්නලද විතක්ක ਵਿਚාර දන් දෙනවා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානලා තුන්වෙනි ධ්‍යානට යනකොට ප්‍රීතිය දන් දෙනවා. තුන්වෙනි හතරට යනකොට සුඛයක් දන් දෙනවා. ආන්න මේ විදිහට මේ මෙතෙක් උපකාර කරගත්තා වූ මේ යම් යම් භාවනා උපාංග උපකරණ ඉහළ ශූන්‍යතාවයක් සඳහා ගෙවන් කිරීම ඉහළ යන රොකට් එකක් පිච්චි පිච්චි කොටස් හලහලා දාන වගේ තමයි. එහෙම නැත්නම් රොකට් එක උඩට යන්නේ නැහැ. මේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට සරුවචන සඳහන් කරලා තියෙනවා චතුත් අධ්‍යාන කියන හතරෙන් ධ්‍යාන යනවනම් ඒ කෙනාට පුළුවන් තරම් උගාක් කරලා දැනෙන නිකන් උපේක්ෂාවක් විතරයි හිස්තනක් වගේ තනක් අර තමන් එතෙක් කරගෙන ගිය භාවනාවේ හුස්ම රැල්ලවත් නොපෙනෙන තැන. අන්න ඒ වෙලාවට ගියාට පස්සේ හිත දැඩි අපහසුකටපත් වෙනවා. මෙතෙක් වෙලා තිබුණ දැනුම් ඇඳුම්කම් මොකුත් නැහැ. ඒක හරියට උපමාවක් විදිහට කියනවනම් සරුංගලේ නූල කඩලා ගියා වගේ. අර තිබුණ ධානාංගවල තියෙන මේ තියෙන මිහිරි ගති අයින් වෙලා මේ හැම එකකම ගන්න දෙයක් නැහැ කියලා හිතෙන්නේ. ගියාට මොකද? සර්වචනංශය අද ධර්මදේශනට මුල් කරගත්ත පාඩේ සඳහන් කරලා තියෙනවා අජ්ජත්නම් ශුන්්‍යතං කෝමේ මනසිකරෝතු මේ ඇතුළත ශූන්‍යතාවේ උපේලා දැන් තියෙනවා ඒ කියන්නේ ඇතුළත ආනාපානට හිත දාලා ආනාපානේ හරහා ගිහිල්ලා ආනාපානේ හොඳටම ගෙවම් කරලා ඒකට තමන්ට මේ ඉඳගෙන ඇත් එක වහගෙන හිටියට මේ කොටස මගේ මේ කොටස මගේ නෙවෙයි කියලා සීමාවක් තියෙනවනේ අපිට ඒ සීමාව දිය වෙන්න පටන් ගන්නවා තේරෙන්නේ නැහැ මේ ඇඟ කියලා එකක් වගේ පේනවා වලාකුලක් වගේ නමුත් ඒකේ මෙතනින් එහාට මම නෙවෙයි මේක මම කියලා සීමාව නැහැ. ඒ විතරක් නෙවෙයි යෝගාවචරයට දැන් අත්දකින්න දේ කියන්න වචනක් නැහැ. අත්දැකීමක් තියෙනවා. ඒක මේ අද තියෙන භාෂාවෙන් විවහාර කරන්නත් බෑ. ඒ වගේම අර මමයා කියාගෙන හිටපේක මේ භාවනා කරන්නේ මමයි, මේක මගේයි, මේක මගේ ආත්මය කියප එකත් මොකදෝ වෙලා නියම් බොඳ වෙලා යනවා වගේ ගියාම මෙන්න මේ தත්වය මොකද්ද කියලා ඒකට මානසිකාරය යොදන්න හදනකොට ආධ්‍යාත්මික ශූන්‍යතාවය කියලා මේකට කරුවචනාන්තේ මෙතන පාවිච්චි කරන්නේ කවදාකවත් ඒක හිත න පක්ඛන්දති න පසීදති න සම්තිත්‍ත්‍ති කියලා කියනවා. ඒකට බැසගන්නෙත් නැහැ, ඒකට සතුටු වෙන්නෙත් නැහැ, ඒ ගැන මනාප වෙන්නෙත් නැහැ. ඒ මොකද නూరు දේශයකට ගිහිලා තියෙන්නේ. නිපුරුදු දේශයකට ගිහිලා තියෙන තමන් දන්න භාෂාව මෙතන වැඩ කරන්නේත් නැහැ. Taman දන්න විදිහට මේ මම මම නොවේ කියන සීමාවක් නැහැ. අල්ලගෙන යන තුන අත්තල වගේ තුන ආනාපානයක් නැහැ. එතනදී හිතෙන්නේ නැහැ කවදාකවත් මේක විමුක්තියක් කියලා. පේන්නේ අතරමං වුණා වගේ. පේන්නේ තනි වුණා වගේ. පේන්නේ කොටු වුණා වගේ. පේන්නේ පාළු වුණා වගේ. පේන්නේ කොන් වුණා වගේ. ඉතින් ඒකට බුද්ධම බයක්. බුදුමාකාර හුස්ම ගන්න බැරි ගතියක්, වක්කාර වෙන්න හදන ගතියක්, සහලවන ගතිය එන්න පටන් ගන්නවා. නමුත් මෙතෙන්දී සර්වඥයන්සේ මතක් කරනවා යෝගාවචරය අර කලින් බුදු කෙනෙක් ළඟට යන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහා මාත්‍යවරුන්ට තිත්‍ය තිත්‍ය ශාවකයන්ට දෙන උපදේශ අහලා තියෙන කෙනෙක් නම් එයාට තේරෙන්න පටන් ගන්නවා මේක බුදුහාමුදුරුවෝ මේක සුන්නති විහෙරණේ කියලා කිව්වට මගේ හිත ඒකට කැමති නැහැ. මගේ හිතේ ඒක ප්‍රසාදයටපත් වෙන්නේ නැහැ. මගේ හිතේ දැන් ලැබෙගන්නේ නැහැ. මගේ හිතේ ඒක විමුක්තියක් විදියට පිළිගන්නේ නැහැ කියලා එයාගේ හිත කැළඹෙන්න පටන් ගන්නවා. එයාගේ හිත මේකට අභියෝග කරන්න පටන් ගන්නවා. එනේ අභියෝග කිරීමත් එක්කම නැවත ආනපානෙ මතුවේ. ආයෙ හිතේ සැක පහළ වෙනවා. ආයෙ හිතේ ඉසර පසර දුවන ගති පහළ වෙනවා. කුවක් කිත්ත ගලේ ගැහුවා වගේ තියුණ සමාධිය කඩලා යනවා. කබරයා පොළොවේ ගැහුවා වගේ ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයට හිතෙනවා මොකක් හරි සීල කැඩිලක් දන්නෙත් නැහැ. සමාධිය කැඩිලක් දන්නෙත් නැහැ. සතිය කැඩිලක් දන්නෙත් නැහැ. මොකද මේ මෙච්චර ලස්සන ගිහිල්ලා මේක වැටෙන්නේ කියලා ඉතින් හිතනවා මොනවා හරි ආපසර කල්පනා කරනවා මගේ මොකක් හරි යටිපහුවලා තියෙන වැරද්දක්. එහෙම නැත්නම් මේ කමඨාන සුද්ධ වෙලා නැහැ. මොකද්ද මේකට කරන්න ඕනේ කියලා ධිකටම නියම කාරණාව හේතුව දන්නේ නැතුව ඒකෙදි වෙහෙසකටපත් වෙන එකට සමහර විටක සඳහන් කරනවා ධම්මුද්දච්චය කියලා. බාහිර හේතු නිසා නෙවෙයි ඒතර උද්දච්චයක් පහළ වෙන්නේ කැළඹිල්ලක්. මේ රාගයක් ඉල්ලලා රාගයක් නැති වෙච්ච නිසා ද්වේෂයක් නිසා නිසාවත් නිදිමතක් නිසා නෙවෙයි ධර්මයේ නිසා පහළ වෙනවා උද්ධච්චය ඒත් එක්කම යා සමාධියෙන් හැලුණා වාගේ කලබල වෙනවා කලබල වෙන්න කරුණු වියදෙනවා කලබල යුතු නැහැ නමුත් යාට තේරෙනවා නම් මම මේ උපයා ගන්නාලද මේ ආධ්‍යාත්මික ශූන්‍යතාවයට හිත යන්නේ නැතිකම තියෙන එක දිනු තෑග්ග බාර ගන්න කැමති නැහැ. එතකොට බුදුරජාණන් කියනවා මෙයා මේ අදහස දැන් ඇතුළත මම කියලා එකක් නැහැ. කියා ගන්න විදියක් නෑ අත්දැකීමක් තියෙනවා ඒක එච්චර වචනට දාන්න බෑ මෙතෙන් දෙනකන් තිබුණා ආනාපානේ හෝ පිම්බි මැකිනව පේන්නෙත් නෑ සක්මණේදිත් ඒක වෙනවා එතකොට මොකද වෙන්නේ කියලා බාහිර වැළුවොත් බාහිර පේන තියෙන්නේ මේ ලෝකේ ගණ්ඩ කියලා දෙයක් මොකක්වත් නෑ එතකොටත් හිතෙනවා කුණු වෙච්ච තැනකට ගියා වගේ පාළු තැනකට ගියා වගේ බාහිර ශූන්‍යතාව වගේ කරන්නේත් නෑ සමහර විටක අරූප ද්‍රව්‍ය කෙරෙහි අරූප ලෝකයේ කෙරෙහි යෙදෙනවා නම් ආනන්ජ ශූන්‍යතාවය කියලා මෙතන සඳහන් කරනවා. ඒකකවත් මම මේකෙන් මැරලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවයි කියලා, දිවි ලෝකෙ ඉපදිනවයි කියලා නැත්නම් අරූප ලෝකෙ ඉපදිනවයි කියලා ගන්න එකකවත් හිත බඳින්නේ නැහැ. එතකොට මේ යෝගාවචරය ඇති වෙන මේ කැළඹිල්ලේදී ਸਰවඥාන්සේ අත්තු දවුවක් දෙනවා. අන්න ඒ වගේ වෙලාවක නැවතත් ඒකේනා තස්මින් ඒව පුරිමස්මින් සමාධි නිමිත්තේ චිත්තං සන්තාපේතබ්බන් තම මේ වෙනකොට ආයසරයක් කැළඹිලා නිසා ආනපනෙ මතුවෙලා ආයසරයක් ආනපනෙ හිත තියන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ යෝගාවචරය භාවනාදී හෙම්බත් වෙලා. සමහරට පැය පැනලා. <clears throat> පරියන්කේ අන්තිම කෙලවරට එනකොට දිමි ගෝට්ටක් ඇඟට දැම්මා වගේ, පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ සම්පූර්ණ අර තිබුණ ගති නැති වෙලා හිතා ගන්න බැරි ඇවිස්සිල්ලක් එන්න පටන් ගන්නවා. එතකොට සරුවඥාන්සේ දෙන උපදේශය තමයි මේක භාවනා හමාර නෙවෙයි මේ එක ජවනිකාවක නිමාවක්. ආයස්සරයක් මේ අල්ලපනලාස්සේ මතුවෙන අල්ලපනලාස්සේ පුළුවන් නම් ආනාපානෙ අඳුරගන්නයි කියන්නේ. අඳුරගෙන ආනාපානෙ හිත දාන්න ඕනේ කොහොමද? අලුතෙන්ම භාවනා පටන් ගත්ත ආධුනිකෙක් වාගේ නවක හිතක් ඇති කරන ආයත් ආනාපානෙ හිත දැම්මොත් ඒ ආනපන විතරක් නෙවෙයි එලා සද්දක් තියෙන බාධාකාරී විදියට. ඇඟේ හැමෙන් හැමෙන් හරියට සංනිවේදනයෙන්න පටන් ගන්නවා. ශබ්ද වලින් බාධාවලුත් තියෙනවා. නමුත් ඒ අතරමැද හරියට ආනාපානය අල්ලගෙන ආනාපාන දාලා සම්බන්ධීකරණය ඇති කරගත්තොත් මේ ඕනම යෝගාවචරයේ හිතන්න බැරි ඉක්මනට ආයසරයක් ආනපාන හිත තැම්පත් වෙලා ආනත ආනපාන නැති වෙලා ආයසරයක් අරකින ශුන්්‍යතාවයට යනවා. පළවෙනි සැරේ ඒ තැනට යන්න විනාඩි 35ක් 40ක් යනවනම් මේක හොඳට දැනගෙන ලෑස්ති වෙලා ගිය කෙනෙකුට ආයෙත් මතුවෙච්ච ආස්වාද ප්‍රසවාසයේ ඉන්නකොට විනාඩි දෙකෙන් තුනෙන් ආයෙත් යනවා විවේකයට. පළවෙනි සැරේ ඒ වගේ හිස්තැන්න ගියා විනාඩි 35ක් 40ක් හිටියට දැන් විනාඩි 10න් 15න් ආයෙ නැගිටිනවා. ආයෙ අවිස්සෙනවා. අවිස්සන පස්සේ ආයෙ සැරයක් ආනපානද. ආයෙ අවිස්සෙනවා. ඔහොම ඔහොම කරගෙන කරගෙන ගිහිල්ලා එකම පරියන්කයක් ඇතුලේ මේ වගේ චක්‍ර 10ක් 15ක් 20ක් ගිය කෙනාට පරයන්කේ අවසාන වෙනකොට අපි කියමු කාලය ඇතුළත විනාඩි 90ක් විතර බෑකමාරකට හිටියොත් මේ tempacciත මේ අවිසීචිත මේ tempacciත මේ අවිසීචිත කියලා මේ දෙක එකම කාසිය දෙපැත්ත වගේ පේනවා මේ ඇවිස්සුණා ආයසරගෙම ආයතනපත් වෙනවා ආය අවිස්සෙන ආයතන ආන්න මේ සාපේක්ෂතාවය හරහා ආන්න මේ කියන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය හරහා ඒ යෝගාවචරයට අර මෙතෙක් වෙලා හිස්තැනට තිබුණු බය මෙතෙක් වෙලා හිස්තැනට තිබුණු නොන්නාඳුනන ගතිය මෙතෙක් වෙලා හිස්තැන තිබුණු නුරුස්නා ගතිය කොණු කොටු වුණා තනි වුණා කියන ගතිය නැවත නැවත සලකා බැලීමකට ගිහිල්ලා තේරෙනවා මේ දෙකේ මේ හිස්තන අපේ ජීවිතේ අපේ භාෂාව අපේ ඉඳුරන්ට අහුවෙච්ච නැති එකක්. අපේ ඉඳුරන්ට අහුවෙන්නේ යමක් ඇති තැන විතරයි. රුප්පණ දේවල් විතරයි. ඒ රුප්පණ දේවල් අතර විශාල හිස්තනක් තියෙනවා. අපේ හිතට අහුවෙන්නේ මොකද හේතුව අල්ලන්න කැමැති නැති නිසා. ඒකට ද්වේෂ කරන නිසා. ආන්නේ ද්වේෂය නැති කරන්න නම් සාපේක්ෂතාවය හරහා මේ ඇතිදේ මේ නැතිදේ මේ මේ ධාතු කොටස් මේ අවකාශේ මෙන්න මේ විදිහට අවකාශය සහ ධාතු කියන දෙන්න එකම පරිමාවක් ඇතුලේ බෙදා හදා ගන්න දෙන්නේ මිස ධාතු ස්වභාවය අවකාශයේ විරුද්ධ පක්ෂේ නායකයා නෙවෙයි. අවකාශය කියන්නේ ධාතු වලට විරුද්ධ පක්ෂයක් නෙවෙයි. අවකාශය කියන්නේ ධාතු අතර තියෙන පරිච්ඡින්න භාවය. ඒ නිසා මේ දෙකටම සමහිත આવොත් එයා අර මෙතෙක් ගෙනාවු ශූන්‍යතාවය තවත් ඉහළ මට්ටමකට ඉහළ ශූන්‍යතාවකටපත් වෙනකොට යාට වෙනවා මේ හැම දෙයක් අතරම විශාල අවකාශයක් තියෙනවා. හැම මිනිස්සෙකගෙම තුල මරණයක් තියෙනවා. හැම උප්පන්න ධාතිකයක්ම මරණ ධාතිකයක්. අපි කොච්චර තරුණ වයසේ හිටියත් කොච්චර මැදි වයසේ හිටියත් කොච්චර සාර්ථක වුණත් මොන જાති වුණත් හැම උප්පන්න ධාතිකම මරණ ධාතිකයක්. පොළොවේ මතුවෙන බිම් හත්ත, නයි හත්ත මතු පිට පස් ටිකක් එක්ක මතුවෙලා මරුණට පස්සේ නැවතත් පස් වලට එකතු වෙන්න ආසේ අපි මේ දකින හැම සුභ සිද්ධියකම එහා පැත්තේ මාමුස් පින්තුවක් තියෙනවා මහා කාලකන්නිකමක් තියෙනවා නමුත් අපි එදිනෙදා ලෞකික දැනුම ලෝකායත දැනුම කවදාකවත් අර කාලකන්නි භාවයේ දකින්න නැති වෙන්නයි ලෝකේ හදලා තියෙන්නේ හරියට සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ යෝරජ්ජුරවන්ට පේන්නේ නැති වෙන්න මරණයක් මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පේන්නේ නැති වෙන්න හැදුවනේ අන්තපුරේ. ඕක තමයි දෙවියන් වහන්සේ මහපු ලෝකෙත් කතෝලික ලෝකේ හදලා තියෙන්නේ. බටහිර ලෝකේ නගරකට ගියාට පස්සේ ලෙඩෙක් පේන්නේ නැහැ. සේරම ස්පිතාලට ගාල් කරනවා පේන්න හිටියොත් ගහනවා උණ්ඩ. ලෙඩ වුණොත් යන්න ඕනේ දොස්තර කෙනෙක් channel කරලම යන්න ඕනේ දොස්තරගේ ඒ ඒ ඒ දොස්තර ගාන ගෙවන්න ඕනේ. ජීවෙන තේ හිටියොත් gederin මිනිසුන්ටත් බයිනවා. ලෙඩ වෙලා අල්ලපු ගෙදර මංශය හරි කන ලෙඩ වුණොත් මේ ගෙදර මිනිහට බයින මොකද උන් ගරාගෙන කෑම හොඳටම හදාගෙන තියෙන්නේ. ඒ වගේම මහලු වුණොත් අනිවාර්යයෙන් මහලු නිවාසයට යන්න ඕනේ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් ගෙදෙට්ට මිනිහක් ගේන්න දෙන්නේ නැහැ. තහනම්. ඒකට වෙනම ටවුන් කවුන්සිල් එකේ පර්මිෂන් එකක් ගන්න ඕනේ ගෙදෙට්ට විසි බීජ යනවා කියලා. ඒ මිනිහ තියන්න ඕනේ පාලරකේ විතරයි. උන්ගේ අම්මගේ නීති වගේක් තියෙනවා. ලෙඩෙක් මහල්ලේ පැවිද්දෙක් පෙන්වන්න බෑ. මට උගන්වපු හාමුදුරුවෝ ඕස්ට්‍රේලියානු හාමුදුරුවෝ ඒ ශාංශ කියනවා ඒ ශාංශ ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ දවල් 10ට විතර වීඩියකට බැස්සයි කියලා කවුරුවක්වත් නැහැ වීඩියෝ මල සෝහනක් ඇවිලා කුණු ට්‍රැක්ටරක විතරක් ආවලු එචී ඒ ශාංශ හතරමන් හන්දියේ නතර කරනකොට ට්‍රැක්ටර් කාර්යය දු ඉක්මන් කරලා ඇවිල්ලා එහාට යන ගමන් කෑරලා කැලරි පිටක් ගහවලු කකොළුවට පෙන්වන්න බෑ හාමුදුරු කෙනෙක් දැක්කනම් හිතන්නේ හරේ රාම හරේ ක්‍රිෂ්ණ කට්ටිය කියලා මේකයි සුද්ධෝදන රජුගේ අතර වෙනස බලන්න සුද්ධෝද රජුත් ওই ටික තමයි කිව්වේ. ඉතින් මෙවැනි දේවල් වලටනේ අපි මේ ලස්සන නගර දුප්පතුන් නැති ලෝකේ පුරවැසියන් පුරංගනාවන් සහ පුරවරයන් කියලා කියන්නේ. ඉතින් මේකේ ජීවත් වෙන මිනිස්සුෙකුට දැනගන්න පුළුවන් වේද මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන එක වසංගන්න බැරි දෙයක් කියලා. ගලක් නම් පැලෙති පුපුරති දි රාහයති මලක් නම් පිපෙති පරවේති වෙති හැලෙති ගඟක් නම් ගලති මුහුදට ගලා යති වලක් කණ්ඩ බැරි මේ මරණයේ ඇති මේකනේ වසංගන්න හදන්නේ අර මේ දර්ශනේ දැකපු මිනිස්සයාට මේ සංසිඳලා මේ ඇවිස්සෙනවා මේ සංසිඳලා මේ දකින හැම එකෙක්ම වෙන්නේ මරණයක් දියුණු කරන්නේ සුසාන භූමියක්. ලෝක වර්ධනය කියන්නේ සුසාන වර්ධනයක්. ඉතින් ඒ වanseයට මේ මිනිස්සු පාටි දැම්මට මිනිස්සු මේ අලුත් මේ මුල්ගල්තනේ මුත්සව තිබ්බට ඒක දකින්නකොටම මරණය තමයි පේන්නේ. ඉතින් මේ දර්ශනය ඇති වුණාට පස්සේ මිනිස්සයා මේ මෙතෙක් වෙලා මේක අපි දැක්කේ නොදැක යුතු දෙයක්, දුමංගලයක්, එහෙම නැත්නම් කාලකන්නිකමක් මේ නගරේ පිරිසුදු කරලා නැහැ කිය. අපි පිරිසුදු කරන්නේ මොකේද? මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැත්ත කර කරන්නේ මොකටද? මේ කාමයට. නමුත් පුළුවන් ද අපිට ජීවිතයක් හිතන්න ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් නැහැ. මම ඒ දා කොයි මෙල්බන් ඉඳලා එනකොට දකුණු ගේට්ටුවේ මේ පාලමේ එනකොට මයත් එක්ක හිටිය වාහනේ හතර පහ දෙනෙක්. එක්කෙනෙක් කිව්වා ඒ ගේට්ටුවෙන් ඒ පාලම වක්කොට හදලා තියෙන්නේ අරගඟ වෙන්න ඇති. ඒකේ කැමරා දාලා තියෙන්නේ ඒකේ කාටවත් නතර කරන්න තහනම් පාලම උඩ. මොකද හදිස්සිය මිනිස්සු ආපු ගමන් වාහනේ නතර කරලා පාලමෙන් පැනලා මැරලා පැනලා මැරෙනවා. ඒ නිසා පොලිසිය එනවා ටක් ගාලා වාහනයක් ආපු ගමන් ඒ මිනිස්සුට ඒ මැරෙන්න තහනම්. විචීදනසා ගන්න එක භයානක දෙයක්. මොකද හේතුව එවැනි දෙයක් වෙලා ටෙලිවිෂන් එකේ පෙන්නුවොත් පහුවෙන්ද 15ක් විතර පයින්නවා. ඒ සීදීනස ගැනීම බෝවෙන් ලෙඩක් බවට යනවා. ඉතින් මයිත් එක හිටපු කට්ටිය කිව්වානේ බලන්න මේ මේ රටේ නිවුස් වල ප්‍රවෘත්ති වල එහෙම මරණ පෙන්වන්නෙත් නැහැ තහනම් කියලා. අපේ රටේ නැහැනේ අපේ රටේ ප්‍රධාන නිවුස් එකට යනවනේ. ඉතින් ඊට පස්සේ මම කිව්වා ඉතින් මේක නේද සුද්ධෝදන රජුරෝ කෙරුවේ මේක නේද මේ දෙවියන් වහන්සේ මවපු ලෝකේ දුක නැහැ කියන හදපු සුරංගනාව නේද? ඌගේ මොකද්ද තියෙන්නේ? ඌගේ තකතිරුකමක් විතරනේ තියෙන්නේ. මිනිස්සු ඉන්නේ මැරෙන්න බලාගෙන. සීදීනස ගන්න බලන්න. සීදීනස ගන්න තියෙන ස්ථාන මකලා සීදීනස ගත්ත තොරතුරු කාටවත් දෙන්නේ නැහැ. මොකද දැක්කොත් අනික් කට්ටිය සීදීනස ගන්න. ජපානයේ තට්ටු බිල්ලීමකින් කෙල්ලෙක් පැන්නයි කියලා පත්තරේ දැම්මොත් පහුවෙන්ද 15ක් කිස්සක් අපි කියන්නේ ලෝකේ දියුණුව රටවක්. ඕන් ඔය සුසානේ ඕන් ඔය තියෙන ශූන්‍යතාවය ඕන් ඔය හිස්තන දැක්කට පස්සේ සරුවචන්සේ සඳහන් කරනවා ඒ මනුස්සයාට පරියන්කෙන් නැගිටලා සක්මනට ගියත් සක්මන කරන හැම වෙලාවෙදීම පේන්න පටන් අර ගන්න හොඳට සක්මනේ විස්තර බලන ඉන්නකොට මේක නිකන් හුලඟක් හිස්තනක් ඔහේ කරකැවෙන රෝදයක් වගේ යන වැඩක් මේකේ තියෙන්නේ. බුද්ධජනනසේ සඳහන් කරලා තියෙනවා කරත්තයක් පෙරලෙනකොට රෝදේ බර කරත් එක එක ගරාදියෙන් ගරාදියට බර මාරු වෙනවා. ගරාදියෙන් ගරාදියට මාරු වෙනකොට අපේ ඇවිදින කොටත් ওই ටිකම තමයි වෙන්නේ සතිය කියලා කියන්නේ බර දරන ගරාදිය විතරක් අවධානය යොමු කරන්න ගරාදියෙන් ගරාදියට බර මාරුනට දැන් බර දරන ගරාදියේ හිත පවත්තන එකයි අපි සක්මණේ කරන එකට නිසා ඒකාරෝ කියලා සරුවචනසේ සතියට අර්ථ වචන අර්ථ කතන දීලා තිනවා එක මේ වැඩ ගොඩක් යනවා වම් කකුලෙන් දකුණට යනවා දකුණින් වමට යනවා නමුත් බර අල්ලන එක තමයි බර දරන එකේ තමයි සතිය පිහිටන්න ඕනේ. එක හරයයි කරතරෝදේ අර ගොඩක් තුනට එක හරයකටයි බර දරන්නේ ආහනේ දරන බර දරන එකට විතරක් සතිය පිහිටීමෙන් කරන භාවනාදී තේරෙනවා. අපි කවදද කකුල දිහා බලලා ඇවිදින්නේ. අපි ජීවිතේ කොච්චරද ඇවිදිනවා කකුල දිහා බලලා ඇවිදින්න පටන් අරගත්තොත් ඒකේ කොච්චර දේවල් දැක ගන්න පුළුවන්ද පොළවේ සමතල භාවයේ අනුව পায় බර ගන්න හැටි ඊට පස්සේ අනික් පායට බර මාරු කරන හැටි කන්දක් නැගිනකොට කොහොමද බරගන්නේ පල්ලමක් බහිනකොට බරගන්නේ කොහොමද ඇල ඇල තැනක බරගන්නේ කොහොමද කියලා බැලුවොත් තාම බැරි වුණ අපට මැෂින් එකක් හදන්න මේ වගේ ඕන තැනක යන්න පුළුවන් මනුස්සයෙකු හැම මැෂින් එකකටම පාරක් ඕන එනිසාද ලෝකේ මැෂින් වලට වැඩිය පාරවල් තියෙනවා මොකද පාරක් නැත්තම් යන්න බෑ නමුත් මේ කකුල් දෙකට ඕනේ කන්දක් පොල් ගහක් නැගිනවා පොල් ගහුණත් නගිනවා. ඒකට කොහොමද අල්ලන හැටි බලන්න බර ගන්න හැටි. ඔය රිලෙවෙක් නගිනකොට බලන්න මේ බර ගන්න හැටි. එහෙම මැෂින් එකක් නැහැ. නමුත් අපි අනුන්ගේ කකුල් දිහා බලන මිසක තමන්ගේ කකුල දිහා බලන්නේ නැහැ නේ භාවනා කරනකොට. මිසක් බලන්න ගියොත් ඒක තේරෙන්න පටන් ගන්නවා උඹ නැති වුණාට සක්මන් කරන්න පුළුවන්. සම්පූර්ණ අනායාසයෙන් සක්මනේ යnderල එක දිහා බලනිනකොට තේරෙනවා මම යා ඕනේ නෑ සක්මන් කරන්න. මුරදි නම් ඕනේ වම තියෙනකොට වම මෙනෙහි කරන්න දකුණ දිහට දකුණ මෙනෙහි කරන්න අන්තිමට යනකොට අර මීහාව දොස්තර මහත්තයෙක් කියනවා ස්වාමීන් වහන්සේ ධනක් විතර වතුර කැවිදින්න වගේ මට මුළු කකුලම වතුර කපාගෙන නැටි පේනවා කියලා. තව කෙනෙක් කියනවා සාංශ බයිසිකල් එක පෙඩල් එක පාගනවා වගේ ඒ එක තැනක නෙමෙයි බර අල්ලන්නේ මේකේ රවුම යනවා. මේ දෙකට කාවුරුවත් උගන්නන්න ඕනේ. මේක ඉබේ සිද්ධ වෙනවා හරියට අනායාසයෙන් හුස්ම පොද වැටෙනවා වගේ. එතකොට මේ කටයුත්ත දිහා බලනකොට අපි එදිනදා ජීවිතේ සතියෙන් නෙවෙයි ඇවිදින්නේ. එතකොට මේ කකුල වැඩ කරන එක කවුරුත් උපදෙස් දෙන්න ඕනේ දැන් සම්පූර්ණ අවදියෙන් කකුලටම හිත තියාගෙන බලන්න පටන් අරගත්තට තේරෙනවා අපි මේ කොච්චර ඇවිද්දට කවදාද මේ මේ කකුලේ ක්‍රියාවලිය දකින්නේ කියලා. එතනදිත් පේන්න පටන් අර ගන්නවා අපි දන්න කොටස දැනෙන කොටස අල්ලන්න පුළුවන් කොටස මෙච්චරයි නොදැනෙන නොතේරෙන කොටස 95කටත් වැඩි වෙනවා. ශූන්‍යයි. සක්මන් කරනකොට අපිට අහුවෙන කොටස 5%ක්වත් නැහැ. 95%ක්ම ඉබේ අසංස්කාරික කාය කාය සංස්කාරයක් සිද්ධ වෙන්නේ. කවුරු විධාන කරනවද දන්නෙත් නැහැ. කොහොම වෙනවද දන්නෙත් නැහැ. මේ කකුලෙන් මේ කකුලට බර ගිහිල්ලා. කිලෝ 7 කිලෝ 60ක් කිලෝ 70ක් කිලෝ 80ක් මේ තනි කෝටුවේ ඉඳලා අර කෝටුවට මාරු වෙනවා. මහා පුදුමාකාර යන්ත්‍රයක් තියෙන. ඒක තියා බලනකොට පේනවා අපිට කොච්චර උනන්දුනක් කොච්චර හිතේදුවත් මේකේ පොඩි 100 ගණක් දැන ගන්න පුළුවන් විශාල ප්‍රදේශයක් දැනී නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක කිසිම ආණ්ඩු මට්ටු කරන්න ගතියක් නෑ. ඒක දෝෂයක් නෙවෙයි. ඒක මෙතෙක් නොදැන ඉඳලා දැන් දැනගත් එකයි වෙන්නේ. ඊට පස්සේ එදිනෙදා වැඩ කරනකොට අපි සඳුදා උදේ පටන් ගත්තාම සිකුරාද හැන්ද වෙනකන් දුවන මැෂින් එකක් විතරනේ අපි ළඟ තියෙන්නේ. උදේ පාන්දර කැසපඩා මුඩි ගහගෙන යනවා පන්තෝරුවට යනවායි කිය. එල හැමදාම එකම දේ කරලා සිකුරාද හැන්ද වෙගෙතර එනකන් කඹරණ එක තමයි කරන්නේ. මේක මිනිස්යා විසින් හදන මැෂින් එකේ මනුස්ස යන්ත්‍රේ අපි දැතිරෝධක දැත්තක් විතරයි. අපිට කරන්න දෙයක් නැහැ. අපි නොකිරුවොත් බඩ බඩ පොත්ත වේලෙන්නේ හින්දා. අදපා ඊට පස්සේ සතිය අන්තේ ඕන්න මොන හරි ට්‍රිප් එකක් දාලා ආය සඳ උදේ යනවා. ආය සිකුරාද හැන්ද වෙනකන් අතරන් ඇදපන් වෛරෝ බරභාගය කියලා බැජ් ගහගෙන ඉන්නවා මං අසවල් නිලේ. අසවල් ලෝක්කා මොන ලෝක්කද මාර්ග මේ කාම රාජිනේගේ කාම රාජධානියේ බත් බැලීම. කඹුරණ එක තමයි කරන්නේ. අන්තිමට ජීවිතේ අවුරුදු 55 60 වෙනකොට ඕන්න තේරෙනවා මැරෙන්න ලෙඩේ. මම මැරෙන්නේ heart attack එකකින් කියලා ඕන්න දැනගන්න. එහෙම නැත්නම් මට බ්ලඩ් ප්‍රෙෂර් වෙනවා කියලා. එහෙම නැත්නම් දොස්තර මහත්තයා කියනවා අමුසිගේ ඔළුවේ ওই ඉක්මනට වැඩෙන පිළිකාවක් තියෙනවා මාස දෙකෙන් මැරෙනවා කියලා. අර හම්බ කරපු තීරම ඉවරයි. හිඟා කකා මැරලා යනවා. ජීවිතේ ලස්සනම හරිය කියන අනේ මොනවාක්වත් කොයිද භාවනා කරන්න අපිට වෙලාවක් මේ මේ වැඩ විවේකයක් නැහැ. මෙන්න මේ විදිහ දිහා බලනකොට එදිනදා ජීවිතේ හොඳට බලන්න භාවනා කරනාටත් බලතැකි විතයටත් බලතැකි ඊගා චිත්තක්ෂණේ රූප බලන මිනිහෙක් වෙයිද සද්ධාහන මිනිහෙක් වෙයිද ගඳ බලන මිනිහෙක් වෙයිද රස බලන මිනිහෙක් වෙයිද පහස ලබන මිනිහෙක් වෙයිද නැත්නම් ගෑණියක් වෙයිද කියලා කාටද කියන්න පුළුවන් කිසිම කෙනෙකුට මොනම න්‍යාය පත්‍රයක් නැහැ අපි කානිවල් එකට ගිහිල්ලා බලන්න සද්ද රූප සහිත චිත්‍රපටයකට ගිහිල්ලා බලන්න. එක වෙලාවක ඉඳලා ඊගා චිත්තක්ෂණයට යනකොට ඊගාට මොනව වෙයිද කියලා කාටද තියෙන්නේ විධාන ශක්තිය? කාටද තියෙන අධිකාරී ශක්තිය? එතකොට අපි කියන්නේ කොහොමද? මම නම් දරුවා හදලා තින්නේ හිතු කියන තර හිතු කියන්න කියලා කියන. අනේ කියන මහ ගෑණි හරි මාමිනි හරි භාවනා කරන්න ගියොත් පේනවා එක හුස්ම රැලි දෙකක හිත තියන්න බෑ. හිත නන්නත්තරයි. අපි මේ න්‍යාය පත්‍රවල ගැන කතා කරන්නේ. ඉතින් මේක තමයි මේ ශුන්්‍යතාවය හරහා බුදුහාමර පෙන්වන්න හදන්නේ. නැති දෙයක් මම පාන්න හදනව නෙවෙයි අපි බය කරන්න හදනව නෙවෙයි බිල්ලෝ පෙන්නලා ඊටන්සේ සඳහන් කරලා තියෙනවා ඔබ පේන ආනපානේ බලපන් ඔන්න ඔබ ඉවරන තැනින් නතරේ මේ පේන සක්මණ දිහා බලපන් හොඳට සක්මණ નિરાයසෙන් වෙනකොට ඒක ඉබේ සිද්ධ වෙනවා එදිනදා වැඩ දිහා බලනකොටත් අපි එකම රට් එකට එකම රීච් කෝච්චි පාලක දුන කෝච්චියක් වගේ අපි දන්න වැඩ ටික ඉබේම කෙරෙනවා අපේ අතින්. හැබැයි ඉති වයස යනවා. නා කියනවා. වැඩෙත් යනවා. අන්තිමට බලනකොට මේ පුංචි කොටසකට ජීවිතේ පුංචි කොටසකට මොලේ තියෙන පුංචි ස්නායු කොටසකට අපි සම්පූර්ණ ජීවිතේ කැප කරලා මෙච්චර ලස්සන මනුස්සකමක් මෙච්චර ලස්සන ලෝකයේ විවෘත වෙන්න පුළුවන් ගතියක් අවදි වෙන්න පුළුවන් ගතියක් මොකක්වත් නැතුව ගත කරනවට ඔන්න ඔච්චර මහන්සලා ගත කරන එකේ තියෙන තුච්ඡතාවය, රිත්තතාවය, අනාත්මතාවය දිහා බලන එක නිසා බුදුරජාණන්සේට බයින්ද පටන් ගත්තා මහා නාස්තික වාදයක් කතා කරන්නේ කියලා. උච්ඡේද වාදයක් කතා කරන්නේ මෙච්චර හැම ආගමක්ම රසාස්වාදය ගැන කතා කරනකොට බුදුරජාණන්සේ විතරක් අනිච්චං දුක්ඛං අනත්තං පද තුනම නැස්චාර්තයි. නමුත් හොඳ උපමාවක් කියයි. ඔය ලස්සන ජීවිත කතා කරන නැත්නම් සුන්දරත්වය කතා කරන ඕනේ කෝවිලකට පන්සලකට පන්සල් නෙවෙයි පූජනීය ස්ථාන යන්න අඬා වැටිච්ච රූපතියේ දුක්ඛ සත්‍ය කතා කරන බුදුහාමුදුරෙන් පන්සලට යන්න පිරිච්ච රූපයක් තියෙනවා බුදුහාමුදුරු දුක්ඛ සත්‍ය කතා කරාට රූපේ අන්තිම ලස්සන ඕනේ කෝවිලකට ගිහලා මොනවද තියෙන බලන්න මිනියට කටුයි යක්කුයි දේවාභරණයි විකාරයි එතන දෙවියන් ආචින් හැටි බලන්න අඬා අඬා වැටිගෙන කුරුසෙර තියලා කුරුසෙර කියනකොට ඔයගොල්ලෝ තරහ වෙයිමයිත් එක. ඔක්කොම තියෙන්නේ අඬා වැටිච්ච දේවල් ඒගොල්ලෝ හැබැයි හයියෙන් කතා කරන්න සැප වින්දනේ තමයි. පන්තරට කොයිල ගියාම පේන්න තියෙන්නේ විකාර රූප. පන්සලට ගිහින් බලන්න දුක්ඛ සත්‍ය ගැන කතා කරලා බුදුහාමුදුර කොච්චර පිරිච්ච ගතියක් තියෙනවද? ඒක නිසා මේ විහිළුව මේ නාඩගම පොඩ්ඩක් විනිවිද බලන්න නම් සර්වඥාන්සේ දේශනා කරනවා ඔබට ඔක්කොම කරන්න බෑ. ඒ නිසා හොඳටම Tamanට ගෝචර වෙන අජ්ජත්තේ නැත්තම් Tamangම මේ කයේ ප්‍රසිද්ධ වෙන කොටසක් අරගෙන ඒක හොඳටම විනිවිද බලන්න. ඒක අපි ආස්වාස ප්‍රසවාසයේ වෙන්න පුළුවන්, පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්, වම දකුණ වෙන්න පුළුවන් මොනවා හරි එකක් අරගෙන. ඒක හිතලා ගන්න එක නෙවෙයි ස්වභාවය මත ගන්න හොඳට විනිවිදින්න විනිවිදිනකොට විනිවිදනකොට වෙන්නේ මොකද්ද ඒකේ තියෙනවා කියන කොටසට වැඩිය නැස්චාර්ත්‍ය තමයි පේන්නේ මේක අපේ පසුකාලීන ආචාර්යවරු පෙන්නලා දුන්නේ ඉස්සල්ලාම නුපුහුණු මනසකින් යමක් දිහා බලනකොට අපිට පේන්නේ ඒකේ පෞද්ගලික ලක්ෂණ ටික ඒකේ පිට මුනත ඒවට කියනවා පච්චත්ත ලක්ෂණ අජ්ජත්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ ආවේනික ලක්ෂණ ඒක දිහා බලපු ගමන් අපිට යම් කිසි ආකල්පයක් එනවා. ආ මෙයා හොඳයි, ලස්සනයි, උසයි, කොටයි, කළුයි, අනම්මනයි කියන්නේ. නමුත් මේ ආකල්පෙම තියන දෙවෙනි සැරේත් බලනකොට, තුන්වෙනි සැරේත් බලනකොට, හතරවෙනි සැරේත් බලනකොට එකම දේ දිහා ලක්ෂ වාරයක් බලනකොට මේ ඉස්සලාම ගත්ත මේ ආකල්පේ first impression කියන එක බුදුම සීඝ්‍ර විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකටයි විපරිණාමය කියන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අර පොදු පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි ගැඹුරක් වගේ පේන්න තියෙන ඉතාම පුංචි තාක්ෂ මේ sannivedana පිළිබඳ වචන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා අපි හරපට්ටි අධ්‍යාපන ඒක ෆ්‍රීෂන් හරක් වෙන්න පුළුවන් ජර්සි හරක් වෙන්න පුළුවන් කිලාරි වෙන්න පුළුවන් ඉන්දියන් වෙන්න පුළුවන් ලංකාවේ හරප්පටියක් වෙන්න පුළුවන් ඒ හරප්පටිය බලපුවම අපිට මේ මේ දෙනක් මේ වස්සෙක් මේ නෑම්බියක් මේ නාම්බෙක් මේ මහගොණ මේ පැටියා කියලා අපිට එක එක දෙනගේ එක එක පැටියාගේ එක එක කරාගේ පෞද්ගල ලක්ෂණ තියෙනවා. අපි හනකොටනයි කියලා කරන්නේ. පච්චකොටන් හනකොටලා එක එක නම් කරගන්න හදනවා. නෝ ගොක් කියලා බලන හිතුවත් ඉන්න ඕනේ මුන් ඔක්කොම හරක් කියලා තේරෙන්නේ. එක එකාගේ වෙනස්කම් දකින්න තාක්කල් ඔක්කොම හරක් කියන එක තේරෙන්නේ නැහැ. ඒ වගේ අපි මේ මිනිස්යන් අතර මේ ගෑනු පිරිමි දෙමළ සිංහල බෞද්ධ බෞද්ධ කියන සේරම මේ පිට පොත්තේ තියෙන එකක් විතර මේ ඔක්කොම මිනිස්සුયો කියලා දන්නවනම් කොහෙද රණ්ඩුවක් අපි ඔක්කොම එකම පවුලේනේ දැන් බෑ මගේ අම්මා විතරයි අම්මා කීපාර ප්‍රශ්නයක් අහලා දෙමුණා මේ ස්වාමීන් වහන්සේ කියනා මේ රූප ධර්ම අතාරින්න කියලා නාම ධර්ම අතාරින්න කියලා. නමුත් ස්වාමීන් වහන්සේ අම්මට කියන කැක්කෝ මට බෙන්නේ රූප ධර්මයක් විදිහටත් නෙවෙයි නාම ධර්මයක් විදිහටත් නෙවෙයි. කොහොමද මේක අයින් කරන්නේ? කොහේ ගියත් කරකිලා වෙන්නේ අම්මගේ තියෙන අම්මට තියෙන කැමැත්ත කියලා. මම කෝචි උඹ කැමැති උඹේ අම්මට විතරනේ අල්ප ගෙදර අම්මටත් එහෙම කැමැත්තක් තියෙනවද කියලා. ඒක නෑ. ඉතින් අම්මට නම් තියෙන කැමැත්ත කාගේ අම්මටත් අම්ම විදිහට සලකන්න එපායි. නෑ. දරුවන්ට තියෙන කැමැත්ත කියලා මගේ දරුවන්ට මේ කියන්නේ කාට අම්මට කැමැත්ත නෙවෙයි දරුවන්ට මට මම තියෙන කැමැත්ත විතරයි. බුදුරජාණන් කියන කොයි දේ කෙරුවත් ආත්ම ස්නේහය විතරයි පේන්න තියෙන්නේ. ඒ නිසා මේ මනුස්ස වැඩි නටන්න ගියාම හොඳට පේනවා මේ මොකාට දෙන්න හදන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අමාමෑණි සියලු මානවයට සියලු දිනාටම සමසේ සැලකුවේ නිසා කවදා හෝ මහා ලොකු නිවනක් එපා මහා ලොකු භාවනාවක් එපා. දකින් දකින් හැම කෙනා මිනිස්සෙක් කියන එක තේරුම් ගත්තනම් අපිට කොච්චර සන්තෝෂෙන් ජීවත් වෙනවා අපි එකම පවුලේ. නමුත් අපිට ප්‍රභාකරන් දකින්නකොට මේ බෞද්ධයාට පවා මෛත්‍රිය අමතක කරලා තද වෙනවනේ. බුරුම යන වෙලාවදී මම කියලා මේ ප්‍රභාකරන්ට මම පුදුමාකාර මෛත්‍රියක් තියෙන කියලා ඒ හාමුදුරු මට ගහපු නැති එක විතරයි. බෞද්ධ භික්ෂුවක් වශයෙන් ඔහොම ප්‍රකාශ කරන්න පුළුවන්. කියන්නේ මෙල්බන් වලදීත් රෑ 12යි අපි රණ්ඩු කරනකොට. මෛත්‍රී භාවනා කරන මම ආව පුළුවන් ප්‍රභා ඒකට ප්‍රභා කරන්න මැරලා තිබුණ නෑ. ප්‍රභා කරන්න මෛත්‍රී කරන්න පුළුවන්ද කියලා. පිස්සු කතා කරනවා ස්වාමීන් වහන්සේ මේ මිනිවරුවෙක් එක්ක මොන මෛත්‍රියද කියලා. ඉතින් මං කිව්වා ඉතින් එහෙමනම් ඉතින් සෝරි තමයි කියලා. මොකද උත් මිනිස්සෙක් අපි කොච්චරක් මේ ශූන්‍යතාවේ දන්නේ නැති නිසා පිටපොත්තේ සුදට අල්ලගෙන මේ රූපෙට රැවටිලා මේ කරන නාඩගම දිහා බලනකොට ඕක තේරෙන වයසේ එනකොට පමා වැඩි. භව රෝගය සදනා රූපෙත මත්වි කිමද ආලේකලේ කිමද ආලේකලේ කියලා මොහිදින් දෙක් කියන්නේ බුදුහාමුදුරුනේ භව රෝගය සදනා රූපෙත මත්වි කිමද ආලේකලේ මේක බව අටුවාචාරින් වහන්සලා කියනවා දුක පිළිබඳ අවිද්‍යාවටයි අපි මේ ප්‍රේම කරන්නේ කියලා. දුක කියන එක දන්නේ නැති නිසා දුක හදන රූපෙට අපි ප්‍රේම කරන්නේ රූපේ පිළිබඳ නොදැනීම නිසායි. මොහිදින් බෙක් කියනකොට ඒක වෙනම කලාවක් ඇත. භව රෝගයේ සදනා රූපෙට මත්‍රි කිමදෝ ආලේකලේ. මායා මායා බුදුචානන්ද කියන්නේ උඹලා මේ ප්‍රේම කරන්නේ මොකකටවත් නෙවෙයි අවිද්‍යාවටයි දුක නොදැනීමටයි ඒ නිසා මේ අනිවාර්යම දුක දෙන දෙයක් බදාගෙන ඒකේ නොදැනීම වගේ මහාන් තත්ත්වකම කරගෙන ජීවත් වෙනවා ඒ නිසා මේ තමන් ප්‍රේමම කරන දෙයක් ගන්න ප්‍රසිද්ධම දෙයක් අරගන්න නිතරම එක ඉතියා එක සැරයක් බලන්න එපා නැවත නැවත ලක්ෂ සැරයක් බලන්න බලනකොට ඒකට ආවේනික ලක්ෂණ හරහා පොදු ලක්ෂණේ දැකපු දවසේ පේනවා ඉතින් මේකයි අනිත්‍ය අතර වෙනසක් මොකක්වත්ම නැහැ. සර්වඥාන්සේ සඳහන් කරනවා ගංගානංගගේ තියෙන වැලි වැලි තලාවක වැලියට දෙකක් අතර වෙනසක් තියෙනවද කියලා. සම්පූර්ණ හැඩේ වෙනස් සම්පූර්ණ එකින් එකින් වෙන් වෙලා නමුත් වැලියට දෙකක් විතරයි. ඒ නිසා මේ මිනිස්සු කියන්නේ ඔක්කොම ගංගානංගගේ තියෙන වැලි රාවක වැලියට වගේ. අප්පකාව ආලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා මේ ලෝකේ නිවන් දැකපු පිරිස මේ වගේ ගංගානංගගේ වැලි තලාවක වැලියට වගේ සලකලා ඒක තමයි නිවන් දකින්නයි කියන්නේ නිවන් දැකපු පිරිස ගංගානංගගේ වැලියටත් වැඩි. ඒ තාක් අපිට පේනන මේ ගෑණියක් මේ පිටිමියෙක් මෙයා උසස් කෙනෙක් මෙයා පහත් කෙනෙක් ඒ තාක් ශුන්‍යතා දර්ශනෙකුත් නැහැ. ඉස්පාසුකුත් නැහැ. එචේමන්සේ අරගත්ත විපුල විකුටි දර්ශනේ නිසාම මානසික ආතතියකටපත් වෙනවා. බුදුසසුනේ මෙතන පෙන්නලා දෙන්න හදන්නේ ඔය මට කැමැති මගේ රුචිය මගේ මනාපේ මගේ පෞරුෂත්වය මගේ මේක කියන එක දිහා හොඳට බලපන් උඹ ප්‍රතික්ෂේප කරන දේත් එක කිසිම වෙනසක් නැත්තේ ඒක ඔය ධ්‍යාන මට්ටමේ නැත්නම් ඔය සමතේ මට්ටමේදී තේරුණාට පස්සේ ඒක කෙල පැමිණෙන්නේ අර භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා අන්තිමටම ඇති වෙන ශූන්‍යතාවයේදී නැත්නම් ආනාපාන නැතිලා ඇති වෙන හිස් බව ඉවර වෙනකම්ම බලන්න. ඉවරච්චාම ආයසරයක් ආනපානෙ මතුවේ. ආයසර සංනිවේදන මතුවේ. ඒව මෙත් නැවත භාවනා කරන්න. ඊට පස්සේ ආය ශූන්‍යතාවයට යනවා. කිස්කම. ආය දේවල් එනවා. ඒකට වෙනවා දේවල් සහ දේවල් නොවන දේ අතර නැත්නම් ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය අතර ද්‍රව්‍යයෙන්මයි අද්‍රව්‍යම වෙන්නේ අද්‍රව්‍යයෙන්මයි ද්‍රව්‍යම වෙන්නේ මේ දෙකම එකයි. ඒක මේ භෞතික විද්‍යාව ඉගෙනගෙන පෙන්නලා දිය දැන් අවුරුදු 30කට වැඩියට. ඉස්සර භෞතික විද්‍යාව අපි ආවර්තිත වගුව හරහා හයිඩ්‍රජන් වෙනස්, හීලියම් වෙනස් කියලා දීර්ඝ වගුව කටපාඩම් කළා තමයි විභාගෙ දිනුවේ. දැන් තේරුම් ගන්න තියෙනවා ඇටොමික් නෙවෙයි සබ් ඇටොමික් පාටිකල්ස් වලට ගියාට පස්සේ ඔක්කොගම තියෙන එකම ශක්තිය කියන. ඒ ශක්තිය තමයි විවිධ විදියට හැඩගැහෙන්නේ අර අණුව මේ අණුව කියලා. නමුත් අන්තිම ශක්තිය වලට ගියාට පස්සේ ඒ ශක්තියට කවදාකවත් ගුරුත්වාකර්ෂණය බලපාන්නේ නැහැ. ඒක ගොඩ වුණාට පස්සේ අරක මේක බවට අඳුන ගන්නවත් එකම ගුරුත්වාකර්ෂණයට අහු වෙනවා. ඒ වගේ මමයා එන්නකොටම සංසාරයට බඳිනවා. මේ දේවල් වල තියෙන ධර්මතාවයක්, මේ දේවල් වල තියෙන පටිච්ච සමුප්පාදයක්, මේ දේවල් වල තියෙන එකිනෙකා පිළිබඳව අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් කියන එක බලන්න අපි කැමැත්තක් නැතිකමයි තියෙන්නේ. එහෙම නැත්නම් මේක එච්චර ගැඹුරක්, එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඕන් නැතිකම. ඉනිසයි සරුවචනන්සේ මේ වගේ හිමීට හිමීට හිමීට මෙර ගෙනියලා ඔබ කැමැතිම දේ ගනින් කයම කයෙම කොටසක් ගනින් ප්‍රසිද්ධ දෙයක් ඒක දිහා හොඳට එකවරක් බලන්න බා ලක්ෂ වාරයක් බලනකොට ඒක ඇති වෙන විපරිණාමය බය ඉලවන සුළුයි යෝගාවචරේ කවදාකවත් එච්චර ඉක්මනට නිවන් දකින්න ඕ එච්චර ඉක්මනට භාවනා හරියයි කියලා හිතන්නේ නැති තරම් ඉක්මනට මේක වෙනස් වෙනවා ඒ නිසා සරුවචන්සි බොහොම හිමීට තමයි බස්සන්නේ අදත් තිබුණා මේ වගේ ප්‍රකාශන ඊයේත් තිබුණා ඉඳ ගන්නකොටම ඒ හිස්තන තේරෙනවා. ඒක විනාඩියක් යන්නේ ඉස්සලා. ඒක එක හුස්ම රැල්ලෙන්. යෝගාචරය හිතා ගන්න බෑ. ඒ තරම්ම මේ කියන ශූන්‍යතාවයේ ළඟද තියෙන්නේ කියලා. මොකද හේතුව අපි ඒක දකින්නේ ඉඳුරන් පුරුදු කරලා තිබුණේ. අපේ ඉඳුරන් දකින්නේ ඇති දේ පමණයි. හිස්තන දකින්නේ අවකාශය දකින්නේ නැහැ. මොකද අද වෙනකොට හොඳටම ඔප්පු කරලා තියෙනවා විශ්වය ගත්තොත් විශ්වයේ තියෙන දේවල් ද්‍රව්‍ය මුළු පරිවාවෙන් 102ක්වත් නැහැ. ඊටු සේරම හිස් කියලා. ඒ හිස් ඉස්සලනම් කිව්වේ 104ක් මැටර් එක නැත්නම් ද්‍රව්‍ය 126ක් ඩාර්ක් මැටර් 70ක් ඩාර්ක් එනර්ජි ඔය ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි කියලා මේ අලුතෙන් අල්ලගත්ත දේවල් කිසිම දෙයක් යන්ත්‍රයකට අහු වෙන්නේ නැහැ. නිසා භෞතික විද්‍යාඥයන්ට ඉගෙන ගන්න පුළුවන් ඉන්නේ උපරිම 104ක් විතරයි. නමුත් ਸਰුවචනාංශෙ පැහැදිලිවම සඳහන් කරා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත සම්මා ප්‍රාඥයන් සහිත ලෝකෙ මම සේරම දැක්කයි කියලා. දැකලා ඉවරලා උන්නාංශ කියන ඔබ අල්ලගෙන තියෙන 104 197 එක බලන්න ගණ්ඩ දෙයක් නෑ. ඔනේ ඕකට නිකන් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්න එපා. ඕකට නිකන් ෆ්‍රස්ට්‍රේට් වෙන්න එපා. ඕකට පැනික් යන්න එපා. ඕකට හිස්ටීරිය හදාගන්න එපා. ඔය අල්ලගෙන තියෙන රූප උඹ අල්ලපු රූපෙන් විතර අපිට දුක එන්නේ. ලෝකේ ජීන තාක් රූප වලින් දුක් එන්නේ තණ්හායි ජායති ශෝකෝ. ඒ නිසා උඹ තණ්හා කරන දෙයක්ම අරගනි. අන්න ඔබ දිහා නැවත නැවත බලපන්. බලලිය ලෝකේ හරහා දැකපු ගමන් ඔකේ ඔය අල්ලපු දෙයත් එකයි අල්ලපු නැති එකත් එකයි. ඒ තුල සමතාවය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ඒක ඒකෝදි භාවය දැක්කට පස්සේ කවදාකවත් මට කේල් කනේ මුල්ලැවරිය මිල්ලන්න යන්නේ නැහැ ඊට පස්සේ. කොහෙන් හම්බුණත් එකයි. භාවනා නොකරුම මනසන මුල් ලැබරින් දුන්නේ නැත්තම් මගුල දෙයට ගිහිල්ලා ඉස්ලාම් දාසේ වතුරේ කැල්ලුවේ නැත්තම් එච්චින් කොම් කෙරුවයි කියන්නේ. භාවනා කෙරුවට පස්සේ ලැබෙන ඕනම දෙයකින් ඒකට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව එන්න නම් මේ අපි අල්ලාගෙන ගැහෙන දේවල් අපි මේ අල්ලාගෙන චිත්ත පීඩ ඇති කරන දේවල් අපි මේ අල්ලාගෙන ලෙඩ රෝග ඇති කරන දේවල් තියෙන තුච්චකම හිස්කම ශූන්‍ය ගතිය අනාත්ම ගතිය අනුණ්ඩයි දෙයක් බව සරුවචනසේ පෙන්නකොට নিকමට හිතන්න අපි බුද්ධ ආගම අපිට මොනවද උගන්වන්නේ කියලා. බුද්ධ ධර්මයේ මේ වගේ ගැඹුරක් පෙන්වන්න උත්සාහ කරද්දී බුද්ධ ආගම අපිට මොනවද පෙන්වන්න හදන්නේ? බුද්ධ ආගම තන්නේ කර එකතු කිරීමක් උගන්වනවාද? ඒක කියන්නේ පිං එකතු කරනවා කියන්නේ. වචනයක් දාගෙන පිං එකතු කරන්න පටන් ගන්නවා. නමුත් මේ ශූන්‍යතාවට යනකොට පුඤ්ඤ පාප දෙකම ප්‍රහාණය කරන්න වෙනවා. නෝනා වුණත් එක විදියයි, මණිකේ වුණත් එක විදියයි, නෝනා වුණත් මණිකේ වුණත් අපිට වදේමයි කියලා. අයින් කරන එක තමයි තියෙන්නේ. පිනත් එකයි, පවත් එකයි. ඔය දෙකෙන්ම වෙන්නේ සංසාරේ දික් වෙන එක තමයි. හැබැයි ඉතින් පවට වැඩිය පින හොඳයි. මොකද ඝර්ෂණය අඩුයි. නමුත් පින ඒත් ඇතුළට තමයි කරකවන්නේ. ඒකත් දිහා බලන්න නම් යකි ශූන්‍යතා දර්ශනයකට ආවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. ඒ ළමා මානසිකත්වයක ඉඳලා ඉහළ මානසිකත්වයකට යනකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු දර්ශනයක් වගේ එකක් මොනම ශාස්ත්‍රුන් වහන්සේ නමකටවත් හිතා ගන්නවත් බැරි වුණා. ඒගොල්ල සියල්ලම දෙයයන් වහන්සේට බාර දුන්නා. කොහෙදෝ අපි දැක්කෙත් නැති දන්නෙත් නැති දෙවි කෙනෙක් තමයි සේරම කරන්න කියලා නම් සරුවචාන්සි කියන්නේ උඹට ඔක්කොම කරගන්න පුළුවන්. ඇතුළ තමයි තියෙන්නේ. හැබැයි ඔය බලන දර්ශනය මේ වටිනාකම් දීගෙන බලන දේවල් වල තියෙන තුච්චකම වගේ තියෙන රිත්ත ගතිය, වගේ තියෙන හිස් ගතිය, ඒක අනුන්ටයි දෙයක් බව දර්ශනයෙන් බැලුවොත් ඒත් අර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ප්‍රයෝජනේ සලකලා විතරයි. ඒ වගේ කරේ ගහගෙන යන්නවක්වත්, දම්බුවටවත් මොකක්වත් නෙවෙයි. ආවස්තික වටිනාකමක් විතරයි තියෙන්නේ. ආන්නේ தත්තට එනවනම් අද හොඳටම සංඛ්‍යාලය කරන පෙන්ලා තියෙනවා. අද දවසේ නිෂ්පාදනය කරන ආහාර හැම මිනිහටම රැට කාලා බුදියන්න ඇති කියලා. නමුත් 10%ක් විතර ධන කුවේරයෝ 90ක් මේ ආහාර 40ක් මත්ද්‍රව්‍ය සඳහා පාවිච්චි කරලා ආර්ථිකය නඩත්තු කරන්න බර ගාණක් මූදට දානවා. විශාල පිරිසක් හඬ නැතුව රැයට කන්න නැතුව වේලෙද්දී මේ මේ මේ මේ රූප ධර්ම වලට අපි මේ කරන දේ. ඔය නම්බුකාරයි කියන වැදගත් කියන જાතියින් කරන දේවල්. ඒක නිසා අපි අතර මේ වස්තුව සමසේ බෙදිලා යනවා. අපි ඔක්කොම එක මනුස්ස පවුලේ සහෝදර වශයෙන් තේරෙනවා නම් අයි බුදුරජාණන්සේක අපිට සංඝ සමාජයේ පෙන්ලා දීලා තියෙනවා සාංගික වෙච්ච දේ කාටත් අයිති. ඔබ කියලා සංඝයාට කියලා ඕන එකක් උඹට ගනි. ඊට ටික සංඝයාට අයිති. නමුත් ඒකක් අපිට මං හිතන්නේ සම සමාජකාරයෝටන් කිව්ව කරන්න පුළුවන් කියලා ඔක්කොමලා මේ මේ සහෝදරයෝ කියලා හිතාගෙන. නමුත් ඒක යෝගාවචරයට කරත හැකි. අපිට මේ ලැබෙන හැම දෙයක්ම අපි දෙන හැම දෙයක්ම මානව පවුල අතර යනවා මිසක්කා මගේ පවුල කියලා මගේ දේ කියලා හදන්න යනකොටම එතන තද බල ආතතියක් වෙන නිසා අපි මේ මම මාගේ කියාගෙන ඉන්න දෙකෙන්මයි දුක එන්නේ ඒ නිසා මම මාගේ කියන දේවල් දිහා මේ ශූන්‍යතා දර්ශනයෙන් බලන්න ගත්තොත් පරියන්කේ විතරක් නෙමෙයි සක්මනේදී පවා ඒක තේරෙනවා අද දවල් විශේෂ ප්‍රශ්නයක් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ මේකට ගියාට පස්සේ මේක සාක්ෂාත් කරන්නේ සඳහා මේක ජීවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා ඒ පුද්ගලයාට භාවනා කළා විතරක් හරියන්නේ එයා කතා කරන වචනවල මේ අදහස තියෙන්න එයා සම්මා වාචා පුරුදු කරන්න ඕනේ. අපි එදිනදා කතා කරන මේ හිස් ප්‍රලාප පැත්තක දාලා ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කරන්න. අතිශෝක්තිය පැත්තක දාලා ඒක ලේසි නෑ. භාවනා කරන වඩා අමාරුයි අපි මේ වචනේ මේ පහළණයකට නැත්තම් සම්මා වාචා කියන පුළුල් වචනයකට එහෙම නැත්තම් හික්මීම කරගන්න ඉතාමත්ම අමාරුයි. ඊට පස්සේ සම්මා කම්මන්ත තමන් කරන රස්සාව මේ බඩ විතරක ගන්න විතරයි නිකන් අඳහර පාණ්ඩ නෙවෙයි. සුඛෝභෝගීත්‍ර නෙවෙයි. පාරිභෝගිකත්වයට නෙවෙයි. කියලා රස්සාව තියෙනවනම් ඕන තරම් විවේක වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ජීවන රටාව, බඩ රස්සාව, එහෙම නැත්තම් සම්මා ආජීවය කාටවත් සූරකෑමක් නැහැ. කාගේවත් දෙයක් කඩා වඩා ගැනීමක් නැහැ. ධාර්මික රැකියාවක් කරනවා නම් මේ තුන පිටුනෙන් විතරයි ඔය ඇතිවෙච්ච ශූන්‍යතා දර්ශනය ඒක පැතිරෙන්න පටන් ගන්නවා. ජන විඥානය හරහා ජනයටත් තමන්ටත් හරියන්කෙන් පිටටත් නමුත් මේ අතින් බලනකොට අපි හරි දුර්වලයි. අපිට තාම අමාරුයි අපේ වචනේ වෙනස් කිරීම. කර්මාන්තය වෙනස් කිරීම, ජීවන රටාව වෙනස් කිරීම. මොකද අපිට තාම මදි බුදුන් කෙරේ විශ්වාසය. අපිට තාම මදි ධර්ම කෙරේ විශ්වාසය. තාම මදි සංඝයා කෙරේ විශ්වාසය ප්‍රශ්නයක් නැහැ. ඒ ශූන්‍ය දර්ශනය වැඩි කරන්න, වැඩි කරන, වැඩි කරන යනකොට තේරෙනවා අපි මේ ගොරෝසු වාචා කම්මන්ත ආජීවකෙන් දෙ හදන්න නැතුව මේ කන් හැන්දෙන් අයින් කරන දේවක් නෙවෙයි ගොරෝසුර කරන් තියෙන්නේ බුල්ඩෝසරයක් දාලා අයින් කරන්න. උදැල්ලක් සවලක් දාලා අයින් කරන දේවල් භාවනාවෙන් කරන්න බෑ. භාවනාව හැබැයි පෙන්ලා දෙනවා. විවේක නින්නම් විවේක පොණම් විවේක පබ්බහරං ඒවෝපකට්ටම් කියන විදිහට මේ අපි මේ ධන ජීවිතයකට වැටිලා තියෙන්නේ. අපි මේ නගර මේ රාජධානි වලට යන්නේ ওই රූප ධර්ම සඳහා. සර්වඥාන්සේ අංගුත්තර නිකාය සඳහන් කරනවා මෙවැනි අරණ්‍යයක ඉඳලා යම් කිසි මහණෙක් අනේ මට හොඳ සිවුරු හම්බෙයි අනේ මට හොඳ පින්නපාත හම් වෙයි. අනේ මට හොඳ සීනාසනයක් හම් වෙයි කියලා යනකොට කල්පනා වෙනවා නම් පස්ස දාලා තියෙන කොහටද කියලා. අනේ වටිනා වාතයක් නෙමෙයි. වටින ජලයකට නෙමෙයි පස්ස දාලා තියෙන නගරයක කවදාකවත් පිරිසිදු වාතයක් තියෙනවද? කවදාකවත් පිරිසිදු වතුර තියෙනවද? ඒ දන්නවනම් මේ මිනිස්සු ආපහු හැරිලා යයි කියලා තියෙනවා අරණේකට. ඒ නිසා නගරෙට ගියේ දැන් මේගොල්ලන්ට කිව්වම අරණ්‍ය ගත වෙනවා කියලා අම්මා පෑහෙන්නම අර හැම එකෙක්ම වැද්දෙක්. කැලේ ඉඳලා තමයි නගරෙට ගියේ මතක නැතිලා දැන්. අපි පටන් ගත්තේ කැලෙන් තමයි. දැන් මේක පේන්න තියෙන්නේ කැලේ ඉඳලා නගරේ ඉඳලා කැලේට යන ගාව වනචර වෙන්න කතා කරනවා. ඒක හැම එකම වනචර තමයි. මේ අවුරුදු පොඩි ගාණක් ඇතුළත තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. අපිට ඒ තරම් මුල මතක නැතිලා තියෙනවා. දැන් අපි නගර නිර්මාණ කරනවා. මොකටේ? හොඳ යටිතල පහසුකම් සහිත හොඳ sannivedana ක්‍රම සහිත ඉපදින ජනතාව අසහනයටපත් කරන මකරෙක් නගරේ කියන්නේ නගරයට ගියාට ගමන්නේ මේ ශූන්‍යතා දර්ශනය කියලා බැලුවොත් පේනවා තන්නිම අවාපෑමක් තියෙනවා ඉතින් ඒ නිසා මේ වගේ කැලේකට ආවට පස්සේ නගරෙක ඉන්න කෙනාට හරි බය එලවනවා හරි සැක එලවනවා කොහොමද අපි මේකේ ඉන්නේ කියලා මොකද හේතුව අර හිස් කම අර ශූන්‍යතාවය පිළිබඳ අවබෝධය නැති නිසා නිසා භාවනාව කියලා මේ අවෝධ ඇති කරගන්න හදන මේ චිත්ත తত্ত্বය ලෝකයට එක ගැළපෙන විදිහට සකස් කර ගැනීම ඒක තනිකර ආය මේ ශික්ෂණයට වැටෙනවා හික්මීමට වැටෙනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංස්කෘතිය කියලා. යම් කිසි කෙනෙක් සංස්කෘතගත වෙනවා නම් මහත්ම ගති තියෙනවා නම් මෙලෙක් ගති තියෙනවා නම් ඒ මනුස්සයා නිතරම තමන්ගේ විවේකයේ පිණිස උදිකලාව පිණිස විවේකයට බර වෙච්ච ජීවිතයක් හොයන අතර හැම කෙනාගේම විවේකයට ගරු කරනවා. කවදාකවත් ඒක ওই ජන සංනිවේදනය ජන සංගණිකාවත් තුල ගණයා තුල කරන්න බෑ. ඒ නිසා ගණයා කෙරෙහි වෙන්වි කුලයා කෙරෙහි වෙන්වි මේ කියන භාවනාව කරන කෙනෙකුට නම් තේරෙන්න පටන් ගන්නවා මොන්නම රූපකින්වත් මොන්නම ওই කියන සුඛෝභෝගිකින්වත් නැති පුදුමාකාර විවේකයක් පුදුමාකාර පිරිච්ච ගතියක් පුදුමාකාර සම්පත්‍ති ගතියක් මේකේ තියෙනවා. නමුත් ඒක ප්‍රතිපදාවෙන් තොරව කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒක හදාත් අහම්බෙන් හැදේ කියලා හිතන්න එපා. නමුත් සතුට වෙන්න කාරණාව කියන්න තියෙන්නේ මේ වෙනකොට එවැනි ප්‍රතිපදාවකට පෙළඹෙන්න මූලික භව සම්පatti මේ පිරිස්සොල තියෙනවා. පිටරටින් මෙහෙන ස්වාමින් වහන්සේලා විශේෂයෙන්ම කර්මස්ථානාචාර්යවරු කියනවා ලංකාව වගේ මිනිස් රටක මිනිස්සුන්ට බැලූ බැල්මටම පේනවායි කියලා පාරමිතා පිරලා තියෙන බව. ඒ මිනිසුන්ට අනිත්‍යයි කියනකොට තේරෙනවා. කර්මය සහ කර්මඵලය කියනකොට තේරෙනවා. මැරිලා නැවත උපදිනවා කියනකොට තේරෙනවා. බටහිර රටක ඔය කොච්චර පඬිතකම් කිව්වත් ඕකවත් තේරෙන්නේ නැහැ. නිසා මේකේ ඉන්න මිනිස්සු පුදුමාකාර හේතු සම්පatti සහිතයි. එහෙම නැත්නම් දස පාරමිතා පිරිච්චි. නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි සහිතයි. ඉතින් මේ මිනිස්සෙක් උත්සාහ කළොත් එයාට අර කියන විදිහේ චිත්ත විවේකයක් ලබා ගැනීමට තියෙන ප්‍රස්තාව වැඩි. අර වෙන කෙනෙකුට අපිට ආයන් ආයන කියලා දෙන්න වෙන්නේ කර්මයේ සහ කර්මඵලයේ කියලා දෙන්නයි. මැරිලා ඉපදෙනවා කියන්නයි. ඉතින් ඒව පුදුමාකාර ලොකු දේවල්. නමුත් ලංකාවේ උපදින අවුරුදු 6 4 දන්න ළමයෙකුට ඕනම කෙනෙකුට තේරෙනවා මේක ඒව ස්වභාවයෙන්ම අපිට හම්බෙලා තියෙනවා. ඒක නිසා අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි ඊගාව පියවර කියන්න. ඒකට කියනවා අධි කුසලයේ කියලා අධි කුසලයට කම්මැලි. අධි කුසලයට කම්මැලිකම කියලා කියන්නේ අපි හොඳින් වඩා හොඳට යන්න කැමති නැහැ. අපි හොඳේ එල්බගෙන. හොඳත් අපි ගත්තේ කොහොම රණ්ඩු කරලානේ, නරක අයින් කරලානේ. මේ උපයාගත්ත හොඳේ ඉඳ හදනවා මිසක්කා මවන්නේකට යා හැකි ඊගාව මට්ටම වෙන වඩා හොඳ තැන දකින්නකොට ඒකට අපි මෝඩයි. අපි විවිධ හේතු කාරණා හොයාගෙන හොඳේ නතර වෙන්න හදනවා වඩා හොඳට යන්නේ නැතුව. එහෙම නැත්නම් කියනනම් සීලය අදි සීලයක් කරන්න අපි කවදාවත් හිතන්නේ නැහැ. චිත්ත භාවනා අදි චිත්ත භාවනා කරන්න අපි කවදාවත් හිතන්නේ නැහැ. ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනා පාඩ කරන්න යන්නේ නැහැ. අපි හිතනවා මේ මේ භාවනා කරලා විතරක් ඔක්කොම කරන්න පුළුවන්. එහෙම නෙවෙයි තමන්න භාවනාවේ යම් ප්‍රමාණික අනුග්‍රහයක් ලැබෙනවා නම් යම් ප්‍රමාණික දියුණුවක් පෙන්වනවා නම් නිවත නැවත සලකා බලනද අදිචිත් අදිශීල ශික්ෂා අදිචිත් ශික්ෂා අදි ප්‍රඥා ශික්ෂා මේකට කියන අනුපුබ්බ ශික්ෂා කියලා. ඒකෙදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය හදන්න පටන් අරගත්තට පස්සේ යාට කියන්න පුළුවන් සිල්වතෙක් කිය. හැබැයි මේ භාවනා කරලා ඒකේ ප්‍රයෝජන අදාහ ගන්න නැතුව සිල් රකින්නකකුත් තියෙනවා. ඒක කොච්චරක් ප්‍රයෝජනෙ සඳහා කරනවද කොච්චරක් හුදු චාරිත්‍රය කරනවද කියලා අල්ලන්න බෑ. ඒ සීල ගොඩක් වෙලාවට සීලබ්බත පරාමාස වලට වැටෙනවා. රට්ටු කිව්වට අරයා කිව්වට මෙයා කිව්වට සිල් දැක්කට මේ සීලය සමාධියටයි බුදුරජාණන් කියන්නේ අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලනි ඔබ සීලය අවශ්‍ය කරලා තියෙන මේ කියන චිත්ත ඒකාග්‍රතාවයට මේ කියන විවේකයටයි විවේකී ලැබෙන ටික විතරයි ඕනේ කරන්නේ ඉන් එපිට දේවල් කවුරු මොන නීති දැම්මත් උඹයි භාවනා කරන්නේ ඔබ දැනගෙන ඵලයන් එතකොට තේරෙන පටන් අරගන්න ඉස්සරහට යන්න යන තමයි රකින්නවනේ යම් කිසි සීලයක් ප්‍රයෝජන සලකලා රකින්න රට්ටු හිනස්සවන්නක්වත් රටුලවත් ස්ථාපනේ ලාභ සත්කාර ලබන්නවක්වත් නීතියෙන් ගැලවෙන්නවත් නෙමෙයි. ඒ නිසා ප්‍රඥාවයි සීලයට හේතු වෙන්නේ කියන කාරණාව තේරෙන්නේ මෙන්න මේ විදිහට නීවරණ ධර්ම පිළිබඳ යම් දක්ෂකමක් චිත්ත විවේකයේ දක්ෂකමක් ආපු කෙනාට තේනවා මෙන්න මේ සමාධියකට පස්සේ සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඥානාති පස්සති. සමාහිත වෙච්ච හිතට පේනවා මහණෙනි ඇත්ත මොකද්ද කියලා. අන්න එයාට කියකිය මම මේ සමාධිය දියුණු කරන්න මෙන්න මේ මේ සිල් ටික මට ඕන වෙනවා කියලා. එවැනි සත්‍ප්‍රඥාවකින් පෙරිච්ච නැති සීලය ගොක් වෙලාවට සදාචාරවාදයක් ඇති කරලා අනුන් මනින්ද ගිහිල්ලා Taman ගැන සුවං විවේචන කරලා කටුකොහලක් කරගන්න. ඒක තමයි අත්තිකිලම දාන යෝගය කියලා කියන්නේ. මේ ආගම අල්ලා ගන්න කට්ටිය මුග දෙනෙක් ඔන්න වගේ අන්තයකට ගිහිල්ලා. මොකද භාවනා කරන කට්ටියකට රණ්ඩු කරන්න යන නරකයි. භාවනා කරන ගමන් බලන්න ඕනේ මගේ මේ භාවනා තව ඉදිරියට මේ වැල යන පැත්තට මැස ගහගෙන යන්න මොන මොන කැපකිරීම් මම කරන්න ඕනද මොන මොන හික්මීම් මම කරන්න ඕනද කියන එක පොතේ තිබුණට නෙවෙයි තමන්ගේ අත්දැකීමෙන් කරන්න පටන් අරගත්තොත් බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුටම පුද්ගලික ලයිසන් එක දීලා තිනවා ඔබ තීන්දුව කරගන්නේ ඔබේ ශීලය මොකක්ද කියලා මේ නිසා වෙන්න ඇති පළවෙනි 69ක් රහතන් වහන්සේට සරුවචනන්සේ කිව්වා දෙන්නෙක් එකපාරේ යන්න එපයි කියලා. මෙයාගේ සීලය අරයාගේ සීලයට ගැලපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අත්තිකලමතාන යෝගයෙන් බණ කියන කෙනාට කාමසුවල්ලිකාන යෝගින් එකක ගැටෙනවා. ඒ නිසා උඹට තේරෙන කරන ඔබ ගිහිලා කියපන්. උඹ වෙන පාරක ඵලයක්. උඹට තේරෙන විදිහට කියපන්. පුළුවන් මිනිහයි. ඒ වුණා මේ පොදු ඔක්කොටම හිතෙන යාරේ පොදු වගේක් හදලා මේ ඔක්කොම මේ සීලේ ඉන්න ඕනේ කියලා අපි පන්සිල් අට සිල් වගේ නම් ඒවල් කියනවා. නමුත් භාවනාවට ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. මේසා විශාල ධර්ම අනුග්‍රහයක් තමයි ලැබිච්ච වෙලාවක තමන් මේ වගේ දෙයක් කැප කරන්න කැමති නැත්තම් නැත්තම් සලකා බලන්න තරම් ඥාන ශක්තියක් නැත්තම් ඒකේනා අනුග්‍රහ කරනවා වෙනුවට භාවනාවට බාධා කර ගන්නවා වෙන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම ධර්මයෙන්ම වෙන්න ඕන. බණ අහලාම වෙන්න ඕන. ධර්ම සාකච්ඡාවෙම වෙන්න ඕන. ඒ නිසා භාවනා කරන අයට නැවත නැවත බණ අහෙන්න සලස්සන්න ඕන. සලස්සලා නැවත සලකා බැලීම් කෙරෙන්න ඕන. තමන් කරකට යන වැඩේ නැවත සලකා බලන්න. සලකා බලලා කරනකොට කරනකොට තමන්ට තේරෙනවා සීලෙත් පිරිසුදු වීමක් වෙනවා. සමාධියෙත් පිරිසුදු වීමක් වෙනවා. ප්‍රඥාවෙත් පිරිසුදු වීමක් වෙනවා. ඉතින් මේ ටික තමයි මෙතෙක් කල් අපේ ජීවිතේ වෙලා නැත්තේ පරණ ආත්මවල. මේ ආත්මය එක සිද්ධ වෙන්න පටන් ගත්තා නම් ධර්මදේශන ඉවර කරන්න ඉස්සෙල්ලා මම මතක් කරන්න කැමතියි එවැනි දෙයක් ඩිංගිත්තක් හරි වෙනවනම් සීලෙන් දෙන්න පොඩ පොඩ පොඩ අදි සීල පැත්තට යනවනම් සමාධිය ඩිංගිත්තක් හරි වැඩෙනවනම් ප්‍රඥාව මේ ශූන්‍යතාව වගේ කියනවා ටිකක් හරි තේරෙනවනම් මේක ඉක්මන් කරන්න යන්න එපා. ඉක්මන් කරන්න ගිය ගමන් අවුල් වෙනවා. මේ මදයි අපි මේ හිටපු තත්ත්වයේ හැටියට බලන්න මේ ටික හරි තේරුණා කියලා ඉතාලම ගෞරවයෙන් ධර්ම ගම්භීරත්වය කියලා එකට කියන්නේ. ගෞරවයෙන් මේක කඩා ගන්න නැතුව මේක පඬිතකම් කරන්න කියලා වට ගන්න නැතුව හිමීට වගකීමක් දරන කෙනෙක් වගේ ඉස්සරහට කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ ගැම්ම තුල පුදුමාකාර වෙනසක් ඇති කරනවා. ඒක නිසා දැන් පටන් අරගෙන තියෙන නැත්නම් මේ කරගෙන යන වේගය හොඳට අවබෝධ කරගන්න. අවබෝධ කරලා මේකට බාධා නොවෙන නැත්නම් මේකට අවුල්පාස නොවෙන වචන ස්වභාවයක්. කර්මාන්ත ස්වභාවයක්. ආජීව ස්වභාවයක් හදිසි වෙන්න එපා. ටික ටික ටික ටික දිනු කරන්න. අන්න ඕන්න ඕකට ආදර්ශ දෙන එකනට අපි කල්යාණ මිත්‍යයි කියලා කියන්නේ. ලෝකේ ඉන්න තරම් කට්ටියට ඒක කරන්න බෑ. ඉස්සරහ යන කෙනා පෙන්නනවා. ඉතින් ඒක තමයි ශක්තියකුත් හම්බ වෙනවා. මේක මැරිච්ච සාසනයක් නෙමෙයි පණ තියෙන සාසනයක් ඉන්නවා කල්යාණ මිත්‍රයෝ. ආන්නේ විදිහට කටයුතු කරන්න වෙච්චාම හිතන්න එපා. ඒ කෙනාගෙන් හම්බ වෙන ආදර්ශය නැත්නම් ඒ කෙනා කරන දේ ඒ කෙනාගේ නිවනට විතරක් නෙවෙයි ලෝකෙටම ආදර්ශයක්. ඒ තරම්ම කාමයට පහඳින ලෝකයක් අද තියෙන්නේ. ඒ තරම්ම හොරකම් කරන බොරු කියන සතුම් මරන ලෝකෙකින් ඩිංගිත්තක් කරේ. ඇති වෙච්ච ආධ්‍යාත්ම ඉදිරියට අරගෙන යන මිනිසයා ගඟ දිගේ ඉහළට පීනන කෙනෙක් වගේ. නිසා යෝගාවචරය තමන් ගැනම ඒ අගේ ආඩම්බරේ තියාගන්න ඕන නම්බුකාරකමට නෙවෙයි. මම මේ ගුණ චරිතය කඩා ගන්නෑ. මේ ආසවට්ටහණීය ධර්ම නිසා. ලාභ සත්කාර හොයන්න ගිහිල්ලා, බෞසුත භාවය හොයන්න ගිහිල්ලා, වැඩි සෙනඟ පිරිස් හොයන්න ගිහිල්ලා, එහෙම නැත්නම් මම පැරණෙක් කියන්න ගිහිල්ලා තමන්ගේ ගුණ චරිතය කඩා ගන්න එපා. අනේ එවැනි තමන්ගටම පිට තමන්මයි තමන් මෙතෙක් කරපු ගුණ ජීවිතෙමයි ඉස්සරහට උදව් වෙන්නේ කියන ශක්තිය ධෛර්යය පිණිස මේ ශූන්‍යතා දර්ශන හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා ශිර දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා